ගන්න පුළුවන් බෞසුත භාවයේ සඳහා අපි කලක් ගන්නවා වෙලාව ගන්නවා. ඉතින් මේ වකවානුදී අපි ගත්තේ අග්ගිවච්ඡගොත්ත සූත්‍රය. මේක මජ්ක්‍ධිම නිකායේ සංග්‍රහ වෙලා තියෙන මධ්‍යම ප්‍රමාණයට දිග සූත්‍රයක්. ඒ සූත්‍රයේදී සිදුවෙන්නේ සාකච්ඡාවක් දෙබසක් ඒ දෙබස අනුව මේ වච්චුගත බ්‍රාහ්මණයා චරවචනාංශෙත් එක්ක එවකට ඉන්දියාවේ පැවතිච්ච දාර්ශනික විසඳිච්ච නැති ප්‍රශ්න කීපයක් සාකච්ඡාවට ලක් කරන. ඉතින් චරවචනාංශේ ප්‍රශ්න බැහැර කරනවා ඒ වගේ ඇති ප්‍රායෝගිකත්වයක් නැතිකම නිසා. ඒ ප්‍රශ්න තැනකට යොමු නොකරන නිසා. එහෙම නැත්නම් ඒවා උපනායනයක් කරන්නේ ඒක තර්කයේ සඳහන් වෙච්ච තර්ක. ඉතින් ඒ වගේව බැහැර කරාට පස්සේ බමුණා බලාපොරොත්තු වෙලා වගේ එහෙම දෙයක් හොඳයි ඔබ වහන්සේ මම අහපු ප්‍රශ්න 10 ප්‍රතික්ෂේප කරනවා. නමුත් ඔබ වහන්සේ බුදු වුණාට පස්සේ ලෝකයට ධමයක් දේශනා කරනවානේ. තව ඔබ වහන්සේගේ ශාසනයක් තියෙනවානේ, පණිවිඩයක් තියෙනවානේ. ඒකට බුදුරජාණන් කියනවා මගේ පණිවිඩය මේකයි. මේ පංච උපාදානස්කන්ධයේ මේ වෙන් වෙන් වශයෙන් දැනගන්න දැනගෙන ඒකේ හට ගැනීම දැක්ක ගන්න ඒකේ ගෙවීම දැක්ක ගන්න නැත්නම් Nirodhe දැක්ක ගන්න ඉතින් මට පෙන්වන්න ඕනේ Nirodhe තමයි ඒ සඳහා මාර්ගේ Nirodha ගාමිනී ප්‍රතිපදාව ඉතින් Nirodhe තමයි අපි නිවන කියලා නම් කරලා තියෙන්නේ කියලා ඉතින් ඊට පස්සේ ඒ එක එකක් මොකද්ද මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ මේ රූපය මේ රූපේ හට ගැනීමය මේ රූපයේ නිරෝධය ක්ෂය වීමය යෝගම මේ සංඥා වේදනා සංඥා සංස්කාර විඥාන වශයෙන් ඉතින් මේ බුදුජානනාංශයේ බමුණට විස්තර කරනවා ඉතින් මේ බමුණ ආහනවද ඇහෙනවද තීරුම් ගන්නවද නැද්ද කියන එක ප්‍රශ්න කර වෙනවා ඉස්සරහට ඇති වෙන මේ දෙබ්බතේ පැවැත්ම අනුව එක පැත්තකින් බලනකොට බමුණට ඒක එක්කෝ බහුසුත මට්ටමින් හෝ එහෙම නැත්නම් චින්තාමය මට්ටමින් වැටහිලා තියෙනවා. ਸਰවචනාංශේ විස්තර කරනකොට ඒ රූපයක් කියලා එකක් තියෙනවා. ඒක වේදනාවෙන් වෙනස්, සංඥාවෙන් වෙනස්, සංස්කාර වලින් වෙනස්, විඥාණය වෙනස්, ඥාණයෙන් වෙන්කොට හඳුනා ගන්න පුළුවන්. ඒක හඳුනා ගැනීමට ਸਰවචනාංශේ අනුමත කරනවා, අනුශාසනා කරනවා. ඒක හඳුනා ගන්න ගියාට පස්සේ තේනවා ඒ රූපේ කියලා පැවැත්මක් නැහැ. ඒක එතන එතන හට ගන්න දෙයක් කියලා. ඒතකොට කියනවා හට ගැනීම බලන්න කියලා. උතර රූපේ බලපු කෙනාට හට ගැනීමත් සමග රූපේ දැකීමක් පුළුවන්. නැත්නම් නාම රූප පරිච්ඡේද ඥානයේ ඉඳලා පච්චේ පරිග්ගා ඥානයට හිත දානවා. මේ රූපය මේ හට ගැනීමයි මේ රූපේ හට ගැනීම. රූපේ හට ගැනීම මේ රූපේ කියලා දෙක අල්ලගන්න. ඒ දෙක අපි ඉතින් ප්‍රතිපදා වශයෙන් තමයි සඳහන් කරන්නේ. එතකොට පටිච්චසමුපාදය පිළිබඳ සෑහෙන ගැඹුරක් යාට හම්බ වෙනවා හැමදේම එතන එතන හට ගන්න දෙයක් බව. නැත්නම් හටගත් රූපයක් හෝ පවතින රූපයක් නැහැ. රූපේ එතන එතන හට ගන්නවා. ඉතින් ඒ ඥාණයට වැටුණාට පස්සේ ඒක ප්‍රායෝගිකත්වයට වැටුණාට පස්සේ නෝ හටගත්තවට මොකද වෙන්නේ? එතනම නැතිලා යනවා. එන්නේ ඒකට තමයි බය. ඒකට තමයි මේ පස්ත ගහන්නේ. ඒකට තමයි මේ මේ ආසාත්මික රෝගමතු කරන්නේ. ඒක තමයි මානසික අසහන මතු වෙන්නේ. මේ හටගත්ත දේ නැති වෙනවා දකින්න. මේ ਸਰවචනාංශය එතකොට කියනවා දැන් ඔය කොහොමද තුනෙන් දෙකක් ලබලා තියෙන්නේ. රූපේ දන්න රූපේ හට ගැනීම දන්නවා නැතිවීම බලන්න. ඊට පස්සේ මේ රූපය මේ මේ ආකාර වගේම වේදනාවට වෙනම ආකාර ටිකක් වෙනම ස්වභාවික ලක්ෂණ ටිකක් තියෙනවා. ස්වરૂපය වේදනාවෙන් ප්‍රත්‍ය අත්‍යන්ත වශයෙන් වෙනස්. කොහොමද කියලා අල්ලගන්නේ කියලා. ඒතර පේනවා රූපයට පරිබාහිරව වේදනාවට වෙනම හිටගෙන ඉන්න පුළුවන්. ආ හිටගෙන ඉන්නේ කොහොමද? වේදනාවක් දිගට පවතින දෙයක් ලෝකේ තියනවද? නෑ. එක එක ඒ වෙලාව පට ගන්නවා. සැප දුක්ඛ දුක්ඛම දුක වශයෙන්. ඉතින් මේ හට ගන්න වේදනාව කොහේ ගිහිල්ලා තැම්පත් වෙන්නේ? එහෙම තැම්පත් වීමක් නෑ. ඔක්කොම නැතිලා යනවා. ආන්නේ විදිහට බලනකොට රූපේට සාපේක්ෂව අරූපෙහි නාමෙහි වේදනා ස්කන්ධෙහි ඒ වගේම රූපේ වගේම න්‍යායක් තියෙනවා. ඊට පස්සේ මේ රූපයයි නාමයයි වෙන් කළ අඳුර ගන්න සංඥාවක් තියන්න එපා. මේක රූප, මේක නාම කියලා. ඒ සංඥාවලුත් රූපේ හට ගන්නවත් එක්කම රූප සංඥා හට ගන්නවා. වේදනා හට ගන්නවත් එක්ක වේදනා සංඥා හට ගන්නවා. අන්න විදිහට සංඥාවෙන් කරන්නේ මේ දෙක වෙන්කොට නම් තැබීම කියලා දන්නවනම් නම් තැබීමක් නিত্য දෙයක් ලෝකෙ නැහැ. ඒවා ඒ වෙලාවට එනේන දේ යනුව නම් තැබීම කරනවා. ළමයි ඉපදෙන්න ඉස්සෙල්ලා නම් තබන්නෙත් නැහැ. මැරුණාට පස්සේ ඒක ඉවරයි. අනිත් වගේ උපත්‍යත් එක තමයි නම් තැබීමක් තියෙන්නේ. හැම රූපයක්ම හැම වේදනාවක්ම එතන එතන නාමයක් ලබනවා. ඒ නාමය සංඥාව අනු එක අඳුර ගන්නවා අඳුර ගන්න සංඥා තියෙනවා. ඒකත් එතන එතන හට ගන්නවා. එතන එතන නැති වෙලා යනවා. ඒ නිසා ඒවා එකතු වෙන තැනක් නැහැ. ඒකත් නිරුද්ධ වෙනවා. ඊට පස්සේ මේ නම් කරපු දේ මේ වේදනාවල් තියෙන ඇටි හරි නෑ ඒක සකස් කරන්න හදනවා. ඒක පොඩ්ඩක් ආලවට්ටම් කරන්න හදනවා, උපමට්ටම් කරන්න හදනවා, මුකොන කපන්න හදනවා, මට්ටම් කරන්න හදනවා, සුමට කරන්න හදනවා. ඉතින් කිසිම දෙයක් මිනිස්සයා දැකපු දෙයක් ඒ විදිහට තියන්න කැමති නෑ. දැන් අනික් සත්තුන්ගේ ඒක අඩුයි. මිනිස්සු තමයි තාම වැඩි. හැම ගිය පාරේ හැමතැනම කැත කරගෙන ගිහිල්ලා තියෙනවා. ගිය පාරේ ඉතිහාස අවුරුදු 1000ක් ගියක් දන්නව මිනිහෙක් ගිහිල්ලා තියෙනවා කියලා මොකක් හරි වෙනසක් කරනවා. අපි ඔකෙන් තමයි ඉතිහාසය කියන එකක් හදලා තියෙන පුරාවස්තු හොයන්නේ. නමුත් ඒකෙන් කරලා තියෙන්නේ මිනිහට නිකන් ඉන්න බෑ කියලා. ගාය, කඩි ගාය. අනේ කඩි ගායට සංස්කාර කියලා කියනවා. සකස් කරනවා. සංස්කරණය කරනවා. එහෙම නැත්නම් නිරූපණය කරනවා. ඒ වේස නිරූපණ සංස්කාර එක එක නා හැටියට වෙනස්. දැන් ආර්ය සංස්කරණය කරලා ගියාට පස්සේ මෙයා ආයතෙන් ආවට පස්සේ යාට ඒ කාරණේ. ඒක ආය වෙනස් කරන්න ඕනේ. එයා ඊගාව එකනාට පස්සේ යාට හරින එක වෙනස් කරන්න ඕනේ. ඉතින් මේ සංස්කාර පද්ධතිය දිහා බලනකොට මේ මිනිස්සෙක් එක්කම දැන් මම මේක ඉන්න හැමතැනම සංස්කාරයක් තියෙනවා. ඒකට නිකන් ඉන්න බෑ. මේ සංස්කාර එතන හටගෙන එතන බිඳිලා යනවා. ඒකට ඒක රූපෙන් වෙනස් රූප සංස්කාර වලට යට වෙනවා. වේදනා සංස්කාර වලට යට වෙනවා. සංඥා සංස්කාර වලට යට වෙනවා. නිසා සංස්කාර අධිකාරිය පවත්නවා. මගේ නිර්මාණ මගේ ප්‍රගතිශීලීත්වය මගේ අභිවෘද්ධිය කියලා හැමතැනම මේ සකස් කිරීම ආලවට්ටම් කිරිල්ල තමයි ලෝකේ පවතින. ඉතින් ඒව බලනකොට රූපෙන් වේදනාවෙන් සංඥාවෙන් පිටස්තරව සංස්කාර කියලා ස්කන්ධයක් තියෙනවා කන්දක් තියෙනවා. ඒක බලන් ඉන්නකොට පේනවා මේ ඒක එතන එතන හට ගන්නවා. හටගත්තට මොකද කවුරු මොනවා ඇදුවත් ටික කාලයක් කරලා ඉවර වෙනවා. අනාථ පිටිගිරිතුමා 57 කිලක් විදංගල ජේතවනාරාමයේ හැදුවට ලෝකේ ලොකුම තාතෙන්ට ලොකු පූජා වුණාට දැන් ගිහිල්ලා. ඒක ඉවරයි. වේලුවනෙත් ඉවරයි. ඔය හදන කොයි එකත් ඉවර වෙනවා. නමුත් හදන්නේ අපි එහෙම නොසැලෙන, නොබින්දෙන තාලයට හදලා ඉතින් නම ගහ ගන්න හදනවා. ඒකෙන් පේන ඕන සංස්කාර ස්කන්ධේ වැඩ කරන හැටි. ඊට පස්සේ අන්තිමට විඥානේ විඥානේ මම සහ මම නොවේ කියන දෙක බෙද බෙදා ඉන්නවා. මේ මේ මේ රූප ටික මගේ. මේක මම නොවේ. මේ වේදනා ටික මගේ. මේක මගේ නෙවෙයි. මේ සංඥා මන් තිබ්බෙව්වා. මෙව අනුන් කට්ටිය කිව්වා. මේ සංස්කාර මම කරපුවා. මෙව අනික් කට්ටිය කිව්වා කියලා. ඉතින් ඔය දිගට වැඩ පිළිලක් යනවා. ඒ විඥාණයත් මේ කබඩාවක තැම්පත් කරලා තියෙනව නෙවෙයි. එතන එතන මතුවෙනවා. එතකොට මේ මතුවෙන විඥාන වල මොකද එතන නැති වෙනවා. ඉතින් අපි ගියේ පාර අන්නේ විදියට මේ විඥානස්කන්ධය ඇති වෙන හැම තැනකම බෙහෙදයක් තියෙනවා. එහෙම නැත්නම් මූලධර්මවාදයක් තියෙනවා මම සහ මම නෙවෙයි කියලා. ඒක තාටියක් පැතිරෙනවා අපි සහ අපේ නෙවෙයි කියලා. ඉතින් ওই විදිහට මේක ඉතින් අපේ ලෝකේ මගේ රට, මගේ ජාතිය, මගේ ආගම, මගේ නම, මගේ අනන්‍යතාවය, මගේ වස්තුව, මගේ භූතලේ කියාගෙන ඉන්නකම් මැරෙන්නේ නැතුව වගේ මේ දෙල්ලම් කරාට මැරුණට පස්සේ ඒක අනිවාර්යයෙන්ම අපේ දායදයට ලක් වෙනවා. අකමැති කෙනෙක් අතපත් වෙනවා. ඉතින් ඊට පස්සේ ඉවරයි. ආන ඒ විඥානයේ මගේ කියා ගැනීම දැකගන්න ඉසල රූප වේදනා සංඥා සංස්කාර හරහා යන්න ඕනේ. අද විඥානය තමයි අඩියම තියෙන්නේ. ඉතින් ඒක බුදුරජාණන් හොඳට විස්තර කරාට පස්සේ බමුණට ඒක තේරෙනවා වගේ අපි ගිය පාඩ ධර්ම දේශනාව මතක් කරෝ සංඛාර උපේක්ෂා ඥානය කියලා කියනවා මේ විඥානයේ තේරුම් ගන්න හදන සංස්කාර ඔක්කොම අපි සකස් කරන සකස් කිරීම සියල්ලම විශේෂයි අපිට උපේක්ෂා වෙන්න වෙනවා. නැත්නම් බින් බැරි කරන්න බැරි කමට කරනවා. නිකන් ඉන්න බැරි කමට කරනවා. කෙරුවට ඒ ගැන එච්චර මෙලවන්න යන්න මේක මගේ කියාගන්න ඒක උතුම්ම කියාගන්න සංඛාර උපේක්ෂාවට ගියාට පස්සේ විඥාණයට මම සහ මම නොවේ කියලා බෙදා ගන්න බැරුව යනවා. එයා නිකන් ගංගානම් ගඟ මුහුදට ගියා වගේ. ඊට පස්සේ ගංගානම් ගඟේ අනන්‍යතාවයක් නැහැ. ඒ නැත්තම් ආය මිරිදියක් හොයන්න බෑ. ඒ කරදියට දී වෙලා යනවා. ඉතින් මුහුදට දී වෙනවා. ඒක විඥාණය ඊට පස්සේ වෙන් කරන්න බැරුව යනවා. අනන්‍යතාවෙ නැතිලා යනවා. ඉතින් අපි අපේ ථේරවාද ක්‍රමයට සත්‍ය විසුද්ධි ක්‍රමයේදී පෙන්නනවා සංඛාර උපේක්ෂා සියලු සංස්කාරයන් කෙරෙහි මම සා මගේ නොවන කියන ඔක්කොම කෙරෙහි සමසිත සමජීවිකතාවය සමමෙත එහෙම පවත්වන්න ගත්තොත් විඥාණයට බැරි වෙනවා විනිශ්චයකාර පුටුවේ වාඩි වෙන්න මොකද දෙපාර්ශවයක් නැහැ යුක්තිපක්ෂයයි චෝදනාපක්ෂයයි නැහැ ඒ දෙකොල්ල සාමකාමී වෙනකොට විනිශ්චයකාරයාගේ හුලම් බහින ඒ මේ හුලම් බැස්ම මේ ජීවිතය අත්දකින්න පුළුවන්. අපි මෙතෙක් කල් කරන එකට හුලම් ගහ ගහ පුම්බලා උපමට්ටම් කරලා අනික් අයට වැඩියෙන් කැපිපෙන්න උත්සාහ කරනම සංඛාර උපේක්ෂාවට යනකොට සංස්කාර උපේක්ෂා වෙනකොට සංඛාරපච්ච විඥානං වශයෙන් සංස්කාර වල ක්‍රියාකාරීත්වයන් පිළිබඳව නොකර නතර කරනවා කියන එක නෙවෙයි. එයා ඉතින් උපන්නාට මේ ලෝ වැනෙනවා විනා කියලා වැනෙනවා මිසක්කා මේක මම කියා ගන්න යන්නේ මේක මගේ කියා ගන්න යන්නේ. ඒතකොට සංස්කාර නැති කිරීමට වඩා සංස්කාරයන් පිළිබඳව උපේක්ෂක වෙනකොට විඥානේ එහෙම නිකන් දිය වෙලා යනවා. එහෙම නැත්නම් විඥාණයට පදනමක් නැතුව යනවා. සමහර තැනක ඒක ਸਰවඥාන්සේ අනිදස්සන විඥානයේ වශයෙන් කිපිලා තියෙනවා. මෙයයි විඥානය කියලා වෙන්කොට දක්වන්න බැරි තරමට මෙයා සාමාන්‍ය දෙයක් බවටපත් වෙනවා. මෙතෙක් කල් තිබුණ ඒ මහේස්ත්‍රාත් පුටුවේ උඩ වාඩි වෙලා මේ යුද්ධය පසින විශේෂ බලතල නැතුව යනවා. ඉතින් මේක මේ බමුණ තේරුම් ගත්තා වගේ. තේරුම් ගත්තට පස්සේ අර ඉස්ලාම අහු ප්‍රශ්නේ වෙන විදිහකට අහනවා දැන් එයා. ඉස්ලාමත් අහනවා මේ තථාගතයන් වහන්සේ මරණින් මත්තේ වෙයිද? තථාගතයන් වහන්සේ මරණින් මත්තේ නොවේයිද? තථාගතයන් වහන්සේ මරණින් මත්තේ වෙයි නොවේයි දෙකමද? තථාගතයන් වහන්සේ මරණින් මත්තේ වෙයි නොවේයි නොවේයි නොවේයිද කියලා අහනවා. ඉස්සර පටන් ගන්න සාකච්ඡා ඉතින් දැන් දැන් සරුවචනාංශාර විදිහට විඥානයාගේ අත්හංගමය කෙවීම කරනාට පස්සේ අහනවා ලොකු සතුටක් ලැබලා ස්වාමීන් වහන්සේ දැන් මේ විඥානයේ අත්ංගීර්ගේ යෝගාවචරයා මරණයන් මැත්තේ වෙයිද? බුදුන් කියනවා එහෙම එකක් කියන්න බෑ කියලා. එහෙනම් මරණයන් මැත්තේ නොවේයිද? නෑ එහෙම දෙයක් දෙන්නේ නෑ. මරණයන් මැත්තේ වෙයිත් නොවේයි දෙකමද නෑ එහෙම දෙයක් දාන්න බෑ. මරණයන් මැත්තේ වෙයිත් නොවේයි නොවේයිත් නොවේයිද? එහෙම කියන්න බෑ. ඒකට මේ බමුණා කියනවා ස්වාමීන් වහන්සේ අර කතාව අහගෙන ඉන්නකොට මට ඔබ වහන්සේගේ ශ්‍රද්ධාවක් තිබුණා දැන් ඒකත් ගියා. දැන් මේ දැන් මේ අහන ප්‍රශ්න එකට උත්තර නැහැ. ඒතර බුදුන්ස කියනවා ඔය දැන් ඔය කියපු වචනේ අලං වච්චාචන අලං හි වච්ච අඤ්ඤාය අනඤ්ඤාය අලං සම්මෝසාවට පටලවෙන්න හේතුවක් තියෙනවා. ඔබ සම්මෝසාවටපත් වීම ප්‍රමාණවත් ඒ මොකද උදනස ඊට පස්සේ ඒ වචේ චරිත සාතිකේ දෙනවා. මේක මේ ධර්මයේ ගැඹිරයි. ගැඹීරෝ ඡායං ධම්මෝ ඒක අනනුබෝධෝ දුද්දසෝ. ඒක දක්වන්න අමාරුයි. මේ කඩදාසියක අරගෙන තින්තෙල් ලියලා පෙන්නන්න ඕ කළු ඇලක් කරන රට උනේ ලියලා දෙන්න අමාරුයි. දුරනුබෝධෝ මේක අවබෝධ කරගන්න අමාරුයි. සන්තෝපනීතෝ හැබැයි කලබල කෙරුවොත් බෑ. සාන්තෝපනීතෝ මේකේ යෙදුනොත් ධර්මයත් සාන්තයි ප්‍රනීතයි. එතකොට නම් ධර්මයට yaadෙන්න පුළුවන්. ඒ නිසා අතක්කවචර. මේ තර්ක කරලා වාද කරලා ගහ බැනගෙන මේක දිනන්න බෑ. නිපුණෝ පඬිත වේදනි. තාම දක්ෂ නිපුණතාවකින් යුතු පඬිතුට පමණක් තේරුම් ගන්න පුළුවන්. ඒක නැතිකම නිසා නෙවෙයි. නමුත් සෝතය දුජ්ජානෝ උඹ මොඩ. උඹට යමක් තේරුම් ගන්න බැරි මිනිස්සෙක්. අඤ්ඤා දිඨිකෝ උඹට තියෙන නිතරම පැවැත්ම පිළිබඳව දෘෂ්ටියක්. මේ සංඛාර උපේක්ඛාරපත්තනත් විඥානයේ අපපතිතිත උනත් ඒකේ පැවැත්ම මොකද්ද කියලා අහන මේ දෘෂ්ටියකින් තමයි මුල සිට අග දක්වා කතා කරන්නේ. අඤ්ඤක්ඛන්තිකේන උඹ ඉවසන්නේ සත්‍ය නෙවෙයි. සත්‍ය අසත්‍ය වෙනුවෙන් සත්‍ය පාවා දෙන්න ධර්මතම අසත්‍ය ඉවසන සුළු කෙනෙක්. අසත්‍ය දරන සුළු කෙනෙක්. එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටි වෙනුවෙන් සත්‍ය පාවා දෙන්න තරම් කැමති කෙනෙක් අඤ්ඤා රුචිකේන ඔබට තියෙන වෙන මොකද්ද ඔප්පු කරලා පෙන්නන දෙයක්. නැත්නම් නිවන නෙවෙයි ඔබ ප්‍රාර්ථනා කරන. ඔබ තියෙනවා මේ කෙටි න්‍යාය පත්‍රයක් බොහොම පටු න්‍යාය පත්‍රයක් ඒ නිසා අඤ්‍යත්‍ර යෝගෝ ඔබ කැමතිත් නෑ බණ භාවනා කරන්න. ඔබ කැමතිත් නෑ ඉඳගෙන ටිකක් භාවනා කරලා බලන්න ඔබ මේ කතා කරලාමයි ප්‍රශ්න විසඳන්න හදන්නේ. මේක යෙදෙන්න කැමති නෑ අඤ්‍යත්ථාචාර්යයක යෙය නෑ. උඹට ආචාර්යයන් වහන්සේ නමක් තියාගන්න කැමතිත් නෑ. බලඟ තියෙන්නේ ඒ වගේ මේ ඔලොමල නැති ගතියක් එවැනි කෙනාට නිපුණ කියන්න බෑ, පඬිත කියන්න බෑ. එපෙනින් කෙනාට මේ අතක් ආචාර ධර්මයක් තේරෙන්නේ. ඒතකොට සාන්ත ප්‍රණීත භාවයක් නෑ. හිත ඇතුලේ තියෙන්නේ මේ ඔලොමල ගම්මයි. ගහ බැන ගන්න ගතියමයි. උරුට්ටුවට යන ගතියමයි. අර ගන්න ගතිය. ඉතින් ඒක ਸਰවචන්සේ පෙන්නලා ඒ ප්‍රශ්න ඉවර නෑනේ. ප්‍රශ්න ඉවර නැත්නම් මොකද බමුණා කියනවා මේ රූපයය රූපේ හට ගැනීම මේය අත්ංගම මේ කියන එක මට තේරුණා. මට සතුට හිතුණා. වේදනාව මේය වේදනාව හට ගැනීම මේ වේදනාව අත්ංගමේ පිනා නැති වියම මේ කියලා හට දැන් ඔබ වහන්සේ ආයසරයක් කියනවා එවැනි විඥානය අපතිතරපත්තරපත් කරපු කෙනා මැරිමත් ඉන්නවා කියන්නේත් නෑ නෑ කියන්නේත් නෑ ඉන්නවා නෑ දෙකම කියන්නේත් නෑ ඉන්නෙත් නෑ නැත්තේත් නෑ කියන්නේත් නෑ මට අතනදී නම් ඔබ වහන්සේ ආයසරයක් විශ්වාස කරගන්න බෑ විශ්වාසය නැතිලා යනවා කියලා. ඒක තමයි මේ ਸਰවඥාන්සේ තමන් වහන්සේ පවා ගෞරවයෙන් සැලකන තමන් වහන්සේ පවා ආචාර්යත්වයෙන් සැලකන ධර්මයේ තියෙන ගම්භීරකම. ගම්භීරෝ ගම්භීරෝ අයං වච්ච ධම්මෝ. මේක කම්බු ගැඹුරුයි මේක. ඒක හරියට කියනවනම් මේ රූප කියලා කියන්නේ මුහුදක හට ගන්න රැලක් වගේ නං අපි මුහුදෙන් රැළ වෙන් කරන්න හදනවා. නමුත් මුහුදෙම විකෘතියක් නමයි රැළ කියන්නේ. රැළ හට ගන්න ඉස්සෙල්ලත් මුහුද රැළ හටගෙන ඉවරනාට පස්සෙත් මුහුද. ඒ නිසා රැළ නැහැ කියන්න බෑ. මේ තියෙන තේන් රූප හට ගන්නවා. හටගෙන ඒක ඊතරම නැති වෙලා යනවා. මොහොතෙන් හටගත්තට මොහොතෙන් අයින් වුණා වගේ. ඊට පස්සේ මේ රැළ මගේ, මේ රැළ උඹේ, මේ රැළ ලොකුයි, මේ රැළ නරකයි, මේ රැළ හොඳයි කියලා අර රැළට උපන්න උපන්න සාතික විතර සාතික දෙන්න හදනවා නම් ඒ මනුස්සයා මේ මොහොතින්ම හටගෙන මොහොතින් දී වෙන බව දන්නේ නැතුව අර తాවකාලික මතුවෙච්ච රැළ අල්ලගෙන කතන්දර ගොතනවා. ඒකෙන් මේ ප්‍රපංච කරනවා. අන්න ඒ වගේ තමයි මේ රූපේ හටගන්න ඉස්සෙල්ලා යම් ශක්ති විශේෂයක් තියෙනවා නම් ඒ රූපේ හටගෙන රංගනේ ඉවරලා ආයේ ශක්තියට දී වෙලා යනවා. ඒ දී වුණාට පස්සේ ආයේකට රූපේ කියලා කියන්න බෑ. ඒ නිසා ඒකේ හට ගැනීමක් සහ නැතිවීමක් මෝඩයාට තිබුණට ධර්මය අවබෝධ කරපු එක්කනාව රූපය අල්ලන ගහ බැන ගන්න යන්නෙත් නැහැ. ගහපා දෙන්න යන්නෙත් නැහැ. ඒක මේ తాවකාලිකව හට වෙලා නැති වෙලා යන විදුලි චාපයක් වගේ, මිරිඟුවක් වගේ, හීනයක් වගේ. ඒක නිසා එහෙව් කෙනෙකුට මේ රූපේ තිබුණට මොඩේ රවට්ටන්න විතරයි තියෙන කියන එක දන්න කෙනාට රූපේට රැවටෙනා වගේ පෙනුනට රූපේට රැවටෙන දෙයක් නෑ දාන්නවා මේක මෙන්න මෙවැනි න්‍යාය ධර්මයක් මේකේ තියෙන්නේ මේ මෙවැනි චිත්ත ධර්මයක් මේකේ තියෙන කියලා දන්න කෙනාට ඒක පුළුවන් නමුත් උඹ වාගේ දුජ්ජානෝ යමක් තේරුම් ගන්න අවශ්‍යකමක් උඹට නැහැ. ඔයකම දිට්ඨියක් තියෙනවා මේ හැමදේම පවතිනවායි කියලා. ඉතින් හැම දෙනා ප්‍රශ්න දිහා බලන්නේ දිට්ඨිය හරහා. ඒ වගේම ඔබ ඉවසනවා ඕන දෙයක් කැප කරලා ලෝකේ සස්වතයි කියන දිට්ඨිය. ඒ නිසා අපිට අසස්වතයි කියන මතේ පදේ හෝ ශාස්ත්‍රත සාස් දෙක මැදින් යන ගමනක් ඕ වැටෙන්නේ. අන්න ඒ නිසා අපිට මේක දිර ගන්න දිරව ගන්න අමාරුයි. ඒ නිසා ඒ කියපු වචනේ අඥානාය උඹේ නොදැනීම මට තේරෙනවා. උඹේ තියෙන මේ සම්මෝසාව මේ අංජ බජල් වෙච්ච ගතිය ඔළුව අවුල් වෙච්ච ගතිය මට තේරෙනවා. ඒ කියන්නේ සර්වචාන්සිය ප්‍රශ්නේ අතහැරලා නැහැ. සරුවචන්සේ දැන් මෙයාව ගෙනියන්න හදනවා තව ඉස්සරහට. හැබැයි යන්න ඉස්සෙල්ලා කනහරා පාරක් ගන්නවා. ගහලා කියන උඹ ඉන්න රාමුවේ ඉඳලා නම් උත්තර දෙන්න බෑ. මම තවත් උත්තර දෙන්නම්. මේ රාමුව වෙනස් කරන්න කැමති නැත්තම් ඒ කියන්නේ තමන්ගේ පදනම, දෘෂ්ටිය, නැත්නම් සංකල්ප විවෘතමන සත්‍ය කරන්න කැමති නැත්තම් මේ මොනින් මොනින් ආපු කලියට වතුරක් කරා වගේ. ඒ කියලා සරුවචනන්සේ අහනවා දැන් උඹට තේරෙන්නේ නැහනේ. තේරෙන්නේ නැති නිසා මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. දැන් ඔබ ඉස්සරහා ලොකු ගිනි ගොඩක්පත් වෙනවා. මම තෙදවත්ව බලවත්වපත් වෙනකොට පේන ඔබට දකින්න පුළුවන්. ඒමයි මට ගිනි ගොඩක් ඉස්සරහාපත් වෙනවා නම් දකින්න පුළුවන්. ආ හොඳයි. ඒක දැන් මේ ඒ ගිනි ගොඩේ මම අහනවා අම්බෙන් මේ මොකක් පදනම් කරද ගිනි ගොඩ ගින්තරපත් වෙන්නේ කියලා. එයා කියනවා මේ වෙලිච්ච දරමත්. ඒක නිසා මේක දර හටගත්ත ගින්න නිසා ගින්දර කියලා කියනවා. දරෙන් හටගත්ත ගින්න නැත්නම් ගොමෙන් හටගත්ත ගින්න පිටුරෙන් හටගත්ත ගින්න කඩදාසි වලින් හටගත්ත ගින්න. දැන් අඹගේ දිහා බලනකොට දර ඉවරයි. පිච්චිලා ඉවරයි. දැන් මොකද වෙන්නේ? එතකොට ඒ ගින්න නිවෙනවා. එතකොට මං අහනවා බෙන් ওই තිබුණු ගින්දර උතුරු දිශාවටද ගියේ දකුණු දිශාවටද ගියේ වමටද ගියේ බටහිරටද ගියේ කියලා. ඉතින් ඌ එතකොට එතකොට නම් වග්ගිවච්චකොත් කියනවා මේ ගින්න නිවුනා කියන සංකල්පයට යනවා කියු මිසක්ක ස්වාමීන් වහන්සේ මේක උතුරට ගියාය දකුණට ගියාය කියන්න බෑ. ඒකට අදාළ ගින්නට අදාළ ඉන්ධනය දර එහෙමත් ඒකේ මූල ශක්තිය නැති වුණාට පස්සේ ඒක අභාවයට යනවා. ඒක අභාවයට ගියාට පස්සේ මේක උතුරට යනවාද? දකුණට යනවාද? එහෙම නැත්නම් නැත්තරම නැති වුණාද? ආයේ නොයනා විදියට නැති වුණාද? එහෙම නැත්නම් ආයේ ඒකම හැංගිලා තිබිලා ආයෙ එනවද මොනම දෙයක්වත් කියන්න බෑ. ආන් ඔය වගේ තමයි වච්ච. උඹ වාගේ මේ රූපේ තියෙනවා කියන හැඟීමෙන් බැලුවොත් අපිට හිතෙනවා මේ රූපේ తాවකාලිකව නැතුණට ආයෙ මතුවේයි. ඉතින් ඒ නිසා ඔබ බලන්නෙම ඒකේ අභාවයේ බලනට වැඩිය ආයෙ නැති වෙන්න අපේක්ෂාව නිසා අපිට කවදාහක්වත් අභාවයේ පැත්ත දකින්න බෑ. නමුත් තථාගතයන් වහන්සේ ගත්තොත් ඒ රූප ඛණ්ඩේ තියෙන විමුක්ත ස්වરૂපය දන්නවා. එයා ඇවිල්ලා රංගන වගේක් රංගන හැබැයි මට අදාළ නැහැ. ඒක මම නෙවෙයි. ඒක මගේ නෙවෙයි. ඒක නිසා තථාගතයන් වහන්සේට රූපේ මේ తాවකාලික රංගනයෙන් කුප්පන්න බෑ. අවුස්සන්න බෑ. එහෙම නැත්නම් රූප අප්‍රමාණ කරන්නේ. රූපේ නැත්තේ නෑ. ඒ රූපේ යම් යම් තත්ත්වවලදී භූත තත්ත්වයටපත් වෙනවා. ඊට පස්සේ අභූත තත්ත්වයටපත් වෙනවා. භූත තත්ත්වෙදී ඒකට තැනක්, වෙලාවක්, සටහනක් ආකාරයක් තියෙනවා. ඉතින් යම් වෙලාවක යම් කාට හරි ඕනේ නම් මේ රූපේ භූත වශයෙන් පෙනී සිටින වෙලාවකත් තියෙනවා. අභූත වශයෙන් ඒක නොපෙනී ශක්ති බාටපත් වෙන වෙලාවකත් තියෙනවා. නැත්නම් අද්‍රව්‍යයෙන් ද්‍රව්‍යයක් බාටපත් වෙන වෙලාවකත් තියෙනවා. ඊට පස්සේ ඒ ද්‍රව්‍ය අද්‍රව්‍ය බවට පත් වෙන වෙලාවකුත් තියෙනවා. ඒක නිසා අද්‍රව්‍ය බලන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මේ භූතේ අභූත භාවය දකින්න කැමති කෙනෙක් ඉන්නවා නම් භූත ස්වරූපයටපත් වෙච්ච ගමන් ඒකේ සටහන, ඒකේ ආකාරය, ඒකේ ගති දිහා බලන්න කියලා කියනවා. පේන ටික හොඳට විසදව බලන්න බලනුනාට පස්සේ එච්චර ලස්සන බලපු දේ මේ අස්පනා අපිට නැතිලා යනවා. අන්න එතනදී තමයි අපට ඔය ආසාත්මික ලක්ෂණ මතුවේ. අපි මේ ලස්සනට බලන ආස්වාස් ප්‍රසවාසය මේ හටගත්තා මේ පැවතුණා මේ නැති වුණා කියන එක ටිකේ වේලා කරනක සාන්ත භාවයටපත් වෙනකොට ධර්මයේ සාන්ත වේගන යනකොට අපි අර රූපේ තියෙන ආශාව නිසා ඒකේ නැතිවීම හුස්ම ගන්න බැරි තත්ත්වයටපත් වෙනවා. අපි නිකන් ගිනි සුළි සුළි සුලියකට අහුණා වගේ පදනම ඇති වුණා වගේ මහ විනාශකාරී තත්වයකටපත් වෙනවා. ඉතින් ඒ නිසා අර රූපයේ ආස්තිකත්වයේ විතරක්ම බලන කෙනාට මේ රූපේ විපරිණාමය මහා හූනියමක්, මහා කාලකන්නිකමක්, මහා විනාශයක්, මහා නාස්තියක්. ඒ නිසා කවදා හෝ මේ රූපේ මමයේ කියන පැත්තෙන්, මේ රූපේ මගේ කියන පැත්තෙන්, නැත්නම් මේ රූපේ මගේ ආත්මය කියන පැත්තෙන් බලන කෙනාට රූපේ හට ගැනීමට ප්‍රිය භාවයත් වැය වීමට බය භාවයක් ඇති වෙනවා. ඉතින් ඒක නා සර්වඥන් වහන්සේ වගේ තථාගත කෙනෙක් වගේ මේ රූපයේ වැඩියෙන් තියෙන අභව ප්‍රඥප්තියයි කලාතුරකින් තමයි ඔය අකුණු ගහන වෙලාවක විද්‍යුත් ස්ථිති විද්‍යුත් වැල්ලක පාරට ඡාපයක් පයින්නා වගේ ආහසේ වැඩි වෙලාවක තියෙන ආහ ඡාපපණින් නැති විද්‍යුත් තරංග විද්‍යුත් ස්ථිති විද්‍යුතේ ඒක පාරට තමයි පයින්නේ පයින්නකොටම බැලුවොත් ඒක හරි විචිත්‍ර ඡාපයක් පේනවා. නමුත් ඒ ඡාපේ ඇති වෙච්ච තැන ආය හුලඟක්වත් නැතුව, අලුවත් නැතුව නැතිලා යනවා. ඒ නිසා මේ ඇති වෙච්ච වෙලාව හුදුට බලන්න නම් අකුණු විදුලි ගහන්න ඉස්සලා බැලුවට මොකක්වත් ලකුණක් නැහැ. අකුණු විදුලි ගහලා ඉවරනට පස්සේ බැලුවට මොන ලකුණකුත් නැහැ. අකුණු විදුලි බලනකොට ඡාප දෙකක් සමානක් නැහැ. ඒ නිසා හුදුට දැල්වාගෙන එවැනි වලාකුළු ඔක්කොම ක්‍රියාශක්තිය ඇති වෙන වෙලාවක වැස්සට කලින් බලාගෙන හිටියොත් ඡාපයක් නැත්තේ නෑ. නමුත් ඒ ඡාපය විචිත්‍ර වුණාට ආලෝකයක් සද්දයක් ඔක්කොම ඇති කරාට කොහෙන් ඇවිල්ලා කොහෙන් යනවද දන්නේ. අන්නේ වගේ හැම රූපෙකම ඒ තියෙන ඒ විපරිණාම ස්වරූපයකට කියන්නේ අඤ්‍යතා භාවය. එහෙම නැත්නම් අඤ්‍ය තත්ත භාවය. ඒක ඒක ඒක චිත්තක්ෂණ දෙකක් එක විදිහට නෑ. ඒ රූපේ නිකන් ගොජ දාන රාකලයක් වාගේ කිරි උතුරන එකක් වගේ බත්තලියක් වගේ නටනට නටනට තියෙනවා ඉතින් කොහොම නටන රූපෙකින් තමයි අපි මේ පැවැත්මක් හදන්න හදන්නේ මේ බිඳිපිදි යන දේ ඒ නිසා ආයේ පැවැත්ම බලාපොරොත්තු වෙන කෙනාට පැවැත්ම විශ්වාස කරන කෙනාට ඒකට ඒක ඉවසන කෙනාට බිඳීම හුනියමක් වෙනවා බිඳීම කාලකන්නිකමක් වෙනවා මහා බයක් වෙනවා ඒ නිසා උඹ වගේ කෙනෙකුට ඒ කියන්නේ මේ රූපේ අල්ලාගෙන රූපයෙන් තොරන් ගහන මිනිහෙකුට නැත්නම් රූපයත් එක්ක මම මහදා ගන්න හදන කෙනෙකුට රූපයගේ බිඳී යෑම දැකීම සත්‍ය වශයෙන් පේන්නේ නැහැ. නොයවසන සුළු කච්චයටපත් වෙනවා. මොකද පැවැත්මයි ඉවසන්නේ. ඒ ශාන්තිය තියෙන්නේ පැවැත්මට. නැවැත්ම එනකොටම විනාශය එනකොටම නැට ශාන්ත ප්‍රින්ස භාවයක් ගන්න බෑ. මාළුවෙක් වතුරෙන් ගොඩ දැම්මා වගේ, පණුවෙක් දෙකට කපුවා වගේ බුදුම නැටිලා නටම් පටන් ගන්නවා. දැන් මේ බමුණටත් ඒ තරවචනanse දේශනා කරන රූපේ වැටහෙනවා ටික ප්‍රමාණයට. අඩු ගානේ. සුතමේ වට්ටමේ. ඊට පස්සේ තේරුම් ගන්නත් උත්සාහ කරනවා මේ රූප ඇවිල්ලා රංගනයක් රංගලා යන දෙයක්. එයා අහනවා රූපනේ රංගනේ රංගලා ගියාට පස්සේ මේක මේ මෙතෙක් මේක දිහා බලා හිටපො මමයට මොකද වෙන්නේ කියලා. එයා හිතන්නේ රූපේ වෙනමයි බලහින්න මමයා වෙනමයි කියලා. සර්වඥාන්සේ කියන ඔය මමයා හැදෙන්නේ රූප වේදනා සංඥා සංකාර කියන පහෙන්. ඒ මමයා හැදෙන්න හේතු වෙන මේ පහ වෙන් කරගන්නත් මම බයයි. මොකද මම එකතු වෙලා තියෙනවා දකින්න තමයි ආසාව. පවුලේ ඒකට කන මිනිස්සු පවුල එකතු වෙලා ඉනකොට ලොකු සතුටක් ඇති වෙනවා. පවුල විසිරී යනකොට ඒගොල්ලෝ කියනවා පියවිප්ප යෝග දුක කියලා. මොකද ඒ කට්ටිය අර පවුලෙන් තමයි ආත්ම ශක්තිය ගන්නේ. ඉතින් මේ පවුල කියලා කියන්නේ දන් නැත්නකින් ආපු අම්බලමකට ආපු හිඟන්නු ටිකක් වගේ. උන් හිඟමන් යන ගමන් එක තැනට එකතු වුණාට එදා රෑ කෑවට ඊට උදේ යන්න ඕන. ආයි හෙට හිටියොත් ආයි හිඟමන් හම්බ වෙන්නේ නැහැ. වස්දෙන ආයෙ දෙනට එක තැන. අන්න ඒ වගේ මේ රූපය ඇතිවීමට අවශ්‍යතාවය ඇතිවෙනත් රූපය හට ගන්නවා. ඒක බ්‍රහ්මයටත් වළක්වන්නත් බෑ. නමුත් අර දරිවරිච්චාම ගින්දර ඉවර වෙන්න වගේ ඒ ප්‍රත්‍ය නැතුනට පස්සේ ඒක නැතිලා යනවා. අපි කොච්චර තටමල අල්ලන්න ගියත් මේක මගේ නිර්මාණය මම ප්‍රිය දේ, මගේ රුචි දේ, මං ඇසූ දේ, මම තර්කයෙන් දිනපු දේ කිය හිතින්නේ අන්න ඒ බව තථාගතයන් වහන්සේ දන්න. ඒතකොට තථාගතයන් වහන්සේ හදන්න හේතු වෙන පහින් එකක් වෙන රූපයම තමයි තථාගතයන් වහන්සේ කියන්නේ. රූපේ විනාශ වෙනවා දකින්න කැමතියි කියලා කියන්නේ. නැත්නම් විනාශ වෙන ස්වභාවය ඇත්තේ කියන්නේ තථාගතයන් වහන්සේ මරණයට කැමතියි. මරණයට ලෑස්ති. ඉතින් මේ මරණය තියාගෙන නිවන ඉල්ලනවයි කියලා කියන්නේ. වතුර ටිකක් අරගෙන මේකේ තෙත ගතිය අයින් කරලා දෙන්න හදලා කියනවා වගේ. වතුර තෙත ගතිය අයින් කරන මේ වතුර තමයි තෙත ගතිය කියන්නේ. ඉතින් කවුරු හරි කියනවනම් මට මේ වතුර දෙන්න දැන් තියෙනවා බියර් ඇල්කොහොල් නැති. මේ කටියට බියර් බොන්න ඕනේ ඇල්කොහොල් නැති එක බොන්න ඕනේ. මේ මේ මේ රවට්ට ගන්න හැටි. ඒ හැම එකම අපි හදලා පෙන්නනවා අපේ අර හිතේ තියෙන කෑදරකමත් රැකෙන්න වෙන නමක් ගහලා ලේබල් දාලා ඒ মালටිනේෂනල් කම්පැනි හම්බ කරන්නේ මොකද්ද? අපි නිකන් නමටවත් කැමති නෑ. ඒක නැති වෙනවා දකින්න. මේ හදාගත්ත මතේ. හදාගත්ත මත් ගතිය. ඒසේ ඇල්කොහොල් නැති බියර් හරි කමන්නේ බොන්නෝ. මේ විදිහට විවිධාකාර අපි අර පොඩි උන් තනයක් දෙනව වෙනකොට සූපුවක් දීලා රබර් සූපුවක් දීලා බේරන්න හදනවා වගේ අපි මේ ඉදිනේදාම කරන්නේ අර රූප එකින් එකට මාරු කර කර මේ උත්සාහ කරලා බලනවා මේකේ පවතින රූපයක් ඇද්ද කියලා. සදාකාලික සනාතන හැමදා වඳින්න පුදන්න පුළුවන් මොනවා හරි ධාතු ස්වභාවයක් ඉල්ලනවා. ධාතු කියන්නේ රූපයේ ඒ ගතිය දරණකම ඒක ඇති වෙන සෑවි ඇත්තේද නැති වෙන සෑවි ඇත්තේය. ඒ අතරමැද ඒ රංගනය අනික් රූපෙට සමාන නැහැ. රංගනය ඊටාම සුළු වෙලා ඒ නිසා ඒ රංගනය භූතත්වය කියලා කියනවා ඒකට. අන්නේ භූත භාවය මතු වෙනකොටම සියලු අංගපසංග සහිතව දැක්කොත් වැඩියෙන් අංගපසක දැකෝ එකනට වැඩියෙන් විපරිණාමය දක්වන්න පුළුවන්. ලාවට දැකපු එකනට රිත්තර දැකපු එකනට සමූහයට දැකපු එකනට විනාශ වෙන බව පේන්නේ. ඒ නිසා විනාශ වීම නැත්තම් මේ රූපේක ස්වභාවය දකින්න විභජ්‍යයට යන්න බෙදලා බලන්න. බෙදලා ඉතාම පුංචි කොටසට දැම්මට පස්සේ ඒ පුංචි වෙන්න වෙන්න වෙන්න ඒක එක තැනක තියෙන්න බැරි තරම් වේගයක් පාටපත්. ආලෝකයේ වේගයට සමාන කරලා පෙන්නනවා ඒ රූපවල කුඩා අණු කුඩා කොටස් වල ස්වභාවය. ඉතින් ඒක විද්‍යාවටත් වෙලා තියෙනවා. අණුව පරමාණු වලට කඩලා පරමාණු තවත් කුඩා කොටස් වලට කනකොට ඒක ශක්තියක් විතරයි ද්‍රව්‍ය නෑ කියලා. ඉතින් ශක්ති සහ ද්‍රව්‍ය අතර තියෙන සමීකරණය හොයාගත්තට තමයි ඔය ගියේ සත වර්ෂයේ මේ අයින්ස්ටයින්ට E mc2 කියලා ශක්තිය සමාන ඒකේ ස්කන්ධයට කියලා සමාන తත්වය දෙන්න අතර තියෙන සම සම්බන්ධය දකපු කෙනා ට කියනවා ලෝකේ ප්‍රධාන විද්‍යාඥයයි කියලා. ඒ බුදුරජාණන් වහන්සේට අවුරුදු 2600කට කලින් කිව්වේ මේ අද්‍රව්‍යෙන් ද්‍රව්‍යම වෙනවා. ඒ වගේම මේ ආද්‍ර ද්‍රව්‍ය ආය අද්‍රව්‍ය බවට දිය වෙනවා. මොහොතෙන් රැළ මතුවලා මොහොතෙන් යනවා වගේ. නමුත් මේ රැලි ගණන් කරන මිනිහට රැල්ල මොහොතට වැඩිය ලොක් කරලා බලන මිනිහට මේ රැල්ල එන්නෙත් මොහොතෙන් යන්නෙත් මොහොතෙන් කියලා හිතා ගන්න බෑ. ඉතින් යාට පේන්නේ මේ මේ මොහොත රැලි ගිලින එකක් කියලා නෑ රැලි ඇති කරන එකකුත් තමයි. ආන්නේ විදිහට තථාගතයන් වහන්සේ රූපය අදහන් නැති නිසා රූපයේ මේ රූපයේ මෙය රූපේ හට ගැනීමය මේ රූපයේ නැතිවීමේ කියන තුනටම සමසිත දාන්න පුළුවන් නිසා තථාගතයන් වහන්සේ රූපෙන් කුපිත වෙන්නේ නැහැ. රූප ධර්ම වැඩි උණයි කියලා පට ව්‍යාපෝතේජ වැඩි උණ කියලා සතුට වෙන්නේ නැහැ. පට ව්‍යාපෝතේජ වැඩි නැති උණයි කියලා නැති වෙන්නෙත් නෑ මොකද මේ මේ පටවි ආපෝතේජෝ මම මේ පටවිතේජෝ ආපෝතේජෝ මම නෙවෙයි කියන අන්නේ සීමා මරියාදා වැටකටු බැමේ ඇති විමුක්ත භාවයටපත් වෙච්ච නිසා තථාගතයන් වහන්සේ රූපයේ ඇතිවීම නැතිවීම හෝ රූපයේ පැවැත්ම මතින් හිත සලාගන්නේ ආන්නේ නොසලෙන බව මරණින් මත්තේ වෙයිද මරණින් මත්තේ නොවේද කියන එක ගංගානංගඟ මොහොතට ගියාට පස්සේ ඒ වතුර සහ මුහුද ගඟ නැති වෙනවද? පවතිනවද? පවතිනව නැතිනව දෙකමද නැත්නම් පවතින්නේ නැත්නම් නැත්තේ නැද්ද කියලා කිව්වොත් මේක සංඥාවගේ නැතිවීමක් විතරයි සිද්ධ වෙන්නේ. වතුරට මොනක්වත් වෙන්නේ නැහැ. ඒක නැවතත් මුහුදට යනවා. අන්න වගේ ඒ ධර්මය ගම්භීරයි. ඒක දුරවබෝධයි. එහෙම නැත්නම් කියනවා ඒක මහමුහුද වගේ කියලා. ඒක නිසා යෝගාවචරක පැත්තෙන් බලනකොට දොරංගොඩ බදාගත්තා වගේ ඔක්කොම බදාගත්තොත් යෝගාචරයට මේ රූපේ ස්වභාවය දකින්න බෑ. ඒ දොරංගොඩ බදාගත්ත ගතිය තමයි කාම ගුණ කියලා කියන්නේ වැඩි කරනවා. හැම එකම වැඩි කරනවා. රූප වැඩි කර ගන්න හදනවා. වේද සද්ද ගන්ධ රස පහස. ඉතින් ගිහිගේ කියලා කියනවා ඒකතු කරන තැන්. ඉතින් ඒකට ගියාට පස්සේ ඒ රූපේ නැත්තම් මේ රූපේ බලතැක. ඒ සද්ද නැත්තම් මේ සද්ද ආන්න පුළුවන්. ඒ ගඳ නැත්තම් මේ ගඳ. මේ රස නැත්තම් මේ රස. මේ පහස නැත්තම් පුටුව නැත්තම් ඇඳ. ඊට නැත්තම් මේ ඕන ඕන භූත හිතවිලි හිත විතර ඉන්නවා. නමුත් සර්වඥයන් සඳහන් කරලා තියෙන ওই ගිහි කී අතහැරලා ඔබ කැලේකට යන්න ගියාම කැලේ ගෙදරක තියෙන සැප නැහැ. නමුත් ගෙදරක් තරම් හිත බඳින්න නැති ගතිය තියෙනවා. නැත්තම් ගෙදරක තියෙන ආතතිය ගෙදරක තියෙන දුක් කරදර මානසික අසහන කැලේ නැහැ. ඒ නිසා කැලේ තියෙන මේ සැප නැතිකම නිසා තමයි මේ මානසික ආතතිය අඩු ගතිය ආවේ තම අසහනේ නැතුනේ කියලා කැලේ ජීවිතේට ප්‍රමෝදය ඇති කරන්න කියනවා. කැලේට ගියාටමදී. කැලේට යනවා හරක් කරුත් යනවා. මිනි මරුවොත් යනවා. කුෂ්ඨ රෝග හැදිච්ච මිනිසුත් යනවා. ඒ මිනිස්සු යන්නේ නගරෙන් බේරෙන්න. යෝගාවචරය කැලේට යන්නේ ගෙදරට වැඩිය සැපතිය නිසා නෙවෙයි. ගෙදරදී තරම් මානසික අසහන දෙන්නේ නැහැ. ආතතිය දෙන්නේ නැහැ. ඒ නිසා මේ ආතතිය නොදීම සඳහා කැලේ තියෙන මේ දුෂ්කරතා ටික වක්‍ර මාර්ගයෙන් ක්‍රියාත්මක වෙන නිසා කැලේ දුෂ්කරතා පිළිබඳ ප්‍රමෝදයක් ඇති කරගන්න පුළුවන් නම් එයාට වන ජීවිතේ බොහොම සැපයි. බොහොම ප්‍රියයි හරියට බාලදක්ෂයෙක් කැලේට ගිහිල්ලා ජම්බරියක් පවත්වමින් ගිනි මැලයක් වටේ රැය තිස්සේ මඳුරු වේලෙමින් සත් වේලෙමින් ජීවත් වෙනවා. එයාට ලොකු සතුටක් තියෙනවා. ගෙදරතොර යා කන්ඩිෂන් වල ඉන්නවට වැඩිය මේ කැලීට ගිහිල්ලා ගත කරන ජීවිතේ. ඉතින් ඒක නිසා ඔය බේඩන් පවල් සාමිවරයාගේ බුදුචාන් වහන්සේගේ සමානකමක් තියෙනවා. බුදුචාන්සේ සංඝයාති කරා. ඒ බේඩන් පවල් සාමිවරයා බාලදක්ෂ දක්ෂිකාවන් නැති කරා. ඒගොල්ලන් කිව්වා සැපේ ජීවත් වෙලා වැඩක් නැහැ. ඔබ ඉපද ඉගෙන ගන්න ඕනේ කැලීට යන්න ඉතින් ගියාට පස්සේ පදක් අන්දේන. යෝගී බුදුචාන්සේ කියන කැලීට ගියාට පස්සේ ඔබ කැලීට ගිහලා යා කන්ඩිෂන් ඉල්ලනවා නම් කැලීට ගිහලා ඇම්බියුලන්ස් එකක් ඉල්ලනවා නම් කැලීට ගිහලා හයිවේ එකක් ඉල්ලනවා නම් මොකද්ද මේ කරන වීරුව? ඔය තමයි අසහනෙ තියෙන්නේ. කැලියට ගිහිල්ලා මේ කැලේ හම්බෙන්නේ මේ දුෂ්කරතා ටික සපක් කරගන්න පුළුවන් නම් ඊට පස්සේ කැලේ තියෙන දුෂ්කරතා ටික හොඳට දැනගන්න කියන ප්‍රමාණ කරන්න කියන ප්‍රමාණ කරගෙන යම් වෙලාවක පරියංගයට ගිහිල්ලා හිත කැලේට දාන්නත් එපා ගෙදෙට දාන්නත් එපා කයට විතරක් දාන්න කියනවා. එතකොට කය කියන්නේ මහා හිතියරකාරී තැනක්. හිත නිකන් වඳුරෙක් අල්ලලා කොටු කරගත්තා. කුරුල්ලෙක් අල්ලලා කොටු කරගත්තා වගේ. මීහරකෙක් කුළු මීහරකෙක් ගමට ගෙනලා බැඳගත්තා වගේ. කය කියන්නේ එහෙම සැපගෙන තන තරක් නෙවෙයි. නමුත් gedaraක තරම් දුක් දෙන්නේ නැහැ. කැලේක තරම් දුක් දෙන්නේ නැහැ. අරණ්‍යක තරම් දුක් දෙන්නේ නැහැ. ඒකට තමන්ගේ දුක් ටික අසහනය මේ හැම පිරිකෙව් කර ඇති කෙස්සතින් පාදතලයෙන් උඩ ටිකට විතරක් යනවා. ඉතින් ඒක නිසා ඒ දුක්වල අඩුවීමට ඒකාග්‍ර කිරීම කියලා කියනවා. කයට හිත දාගෙන ඉන්නා තාකල් කයින් ලස්සන දෙයක් හම්බ වෙන්නේ නැහැ. රත්තරම් මිනිමුතු මැණික් තුවරලා සඳුන් හම්බ වෙන්නේ නැහැ. කරදරයි තමයි. නමුත් ලෝකයක් කරදරලින් අතාරින්න මේ පුංචි කරදරේ සමාදම් වෙන්න කියනවා. අරණ්‍යයක් කරදරලින් අයින් වෙන්න මේ පුංචි කරදරේ සමාදම් වෙන්න කියනවා. ඒ සමාදම් වීමට ප්‍රමෝදේ පහල කරගන්න කියනවා. මට අනේ මගේ හිත මගේ කයේ පවත්ත ගන්න පුළුවන් වුණා. එහෙනම් මම දන්නවා මේ පැයේ නැත්නම් මේ විනාඩි 5 නැත්නම් මේ විනාඩියේ මේ තප්පරේ මේ චිත්තක්ෂණේ මගේ හිත කයට කොටු උනායි. අන්න ඒකට ප්‍රමෝදය ඇති කරගන්න කෙනාට විතරක් නැත්නම් කයට ප්‍රේම කරන කෙනාට විතරක්. එහෙම නැත්නම් මේ කය කෙරෙහි අත්ත කුසලයේ අත්ත සිද්ධිය සලකන කෙනාට විතරක් චිත්තක්ෂණයට ලෝකයෙන් එන කරදර වලින් අයින් වෙන්න පුළුවන්. චිත්තක්ෂණයට අරන්නේ එන කරදර වලින් අයින් වෙන්න පුළුවන්. කය පිහිට කරගෙන. මෙහෙම ඉන්න කෙනාට විතරක් පේනවා කය කියන්නේ කන්දක්. ගොඩක් සමූහයක් මේ සමූහයේට හිත තියාගෙන ඉන්නකොට ඇතුලේ මේ සමූහයේ එක තැනකට ක්‍රියාශක්තියකට නැත්නම් රූපේ රුප්පණ තැනකට ඉද්දන තැනකට හිත යනවා අන්නේ යන තැනට ගියාට පස්සේ ඒකත් ඉද්දන දෙයක් රුප්පණ දෙයක් නමුත් කය අමතක කරන්න ඕනේ නම් අර ඉද්දීමට රුප්පණ ගතියට කුප්පණ ගතියට හිත සම්පූර්ණයෙන්ම নিমগ্ন කරන්න ඕනේ එතකොට රටක ගමක ලෝකයක දුකත් නැහැ, අරණ්‍යයක දුකත් නැහැ, කයේ දුකත් නැහැ. හැබැයි අර රුප්පන ගතිය, පීරිගාන ගතිය, ඉද්දන ගතිය, කුප්පන ගතිය පුංචි දෙයක හිත තියෙනවා. ඒක බුදුරජාණන්සේ කර්මස්ථානයි කියලා කියනවා. ඒක තමයි ආස්වාස් ප්‍රසආස වෙනවා පිම්බීම හැකිලි වෙන නැත්නම් ඉඳගෙන ඉන්නකොට හැපෙන තැන වැටෙනවා ඒක මේ සැපක් නිසා තෝරගන්නව නෙවෙයි එනත ඒක නයිසර්ගයෙන් සැප දෙන එකක් නෙවෙයි තියෙන විශාල දුකක් ගෙවම් කරන්න අඩේට ගන්න. ඒ නිසා කවදා හරි Tamanට මේ කයට හිතගත්ත කෙනා ඒ කයෙහි වැඩියෙන්ම හිට බඳින තැන යථාපාකටම් කියන විදිහට යම් තැනක ප්‍රකටද තත් විපස්සනා යථාපාකටම් විපස්සනා බිනිවේසෝ එතනින් විපස්සනා පටන් ගන්න. කොතනක හරි කය ඉද්දෙන තැනක් තියෙනවා. මේ මේ ඔක්කොම දිහා බලනකොට වැඩියෙන්ම හිට ගන්න තැන. වැඩියෙන්ම භූත ලක්ෂණේ පෙන්වන තැන. වැඩියෙන්ම නලියන තැන. වැඩියෙන්ම චංචල කම්පන දක්වන දේ. අන්නේ චංචලයේ කම්පලයට හුස්ම නම් හුස්මේ. ආස්වාද ප්‍රසවාසන පිම්බි මහකිලිය පිම්බි මහකිලිමේ. හැපෙන තැන බලාගෙන ඉඳ එතකොට මේ හිත ලෝකයෙන් කයට ආව, අරණ්‍යයට ආව, අරණ්‍යයෙන් කයට ආව, කයෙන් දැන් එක තැනකට ගියා. මේකට අපි කියනවා ඒකාග්‍ර කරනවා කියලා. ඒකෝදි කරනවා කියලා මේ පුංචි දෙයකට හිත යෙදෙන්න යෙදෙන්න ඒ හා සාපේක්ෂව ලෝකය අමතක වෙනවා. අරන්නේ අමතක වෙනවා. කය අමතක වෙනවා. එහෙම නැත්නම් අර කරදර එන්න එන්න පුංචි වෙන්න පටන් ගන්නවා. ආන්නේ පවතින හුස් මොකේක හරි ඉද්දෙන ගතිය, රුප්පන ගතිය හිත පවත්වාගෙන හිටියොත් ඒක ද්වේෂ කරන ලක්ෂණ තමයි පහළ වෙන්නේ. ද්වේෂ කරන්න එපා. ඒකට ප්‍රේම කරන්න. ඒක ප්‍රසාය මේ ප්‍රමෝදේ පහළ කරගන්න. මේ භාවනා ප්‍රතිඵලයක් කියලා දැනගන්න. මේක ප්‍රතිපදාව කියලා දැනගන්න දුක් අඩුවීමක් කියලා දැනගන්න එතකොට ඒක ඉද්දන ගතිය කුප්පන ගතිය තු එළිය මේ විවෘත කරන ලද වනමුඛයක් වගේ කියලා කියනවා දැනෙන දේ හැබැයි එතන හිතවත්තන්න ලේසි නැත්නම් ඒ ඒ දේ ප්‍රමෝදයක් කරන දේ මේ භාවනා දියුණුවක් කරගෙන මේ එල්ලේ බව දැනගෙන මේකේ ඒකාග්‍ර බව දැනගෙන ඒ හිතවත්තන්න ගියොත් පේන දේ කුප්පන වුණාට රුප්පන ගතිය තිබුණාට විපරිණාම තිබුණාට දැවිලි තැවිලි වුණාට මේ භාවනාවේ සත්‍ය ප්‍රතිඵලයක් කියලා දන්න කෙනාට යා යෝගා යෝගයට අනුයුක්ත කෙනෙක් කියලා කියනවා ධම්මානු ධම්ම ප්‍රතිපත්තිය යෙදෙන කෙනෙක් එතකොට යාට ලස්සනට විස්තර කරන්න පුළුවන් මේ රූපය මොන්න තරම් ඉක්මනට දෙකට කවු පණුවේ මාළුවේ පණුවෙක් වගේ නටනවා ගොඩ දාපු මාළුවෙක් වගේ දඟලනවා දෙයාගේ නම කියන්නේ ඉස්සෙල්ලා යා වෙන දෙයක් පාටපත් වෙනවා ඉතින් යෝගාචරය කිව්වොත් අනේ මේ බලානින් තරම්වත් ආනාපානෙ පේන්නේ නැහැ බලායන තරංගත් පිම්බීම හැකලින් පේන්නේ බලායන තරංගත් අරමුණු පේන්නේ කියලා ඒක හොඳටම හිත කර්මන්නේ වෙලා තියෙනවා නමුත් මේ ටික හරියා සාදරව තව කාට හරි විස්තර කරන්න උත්සාහ කරනවා නම් යෝගාවචරය මෙතෙක් කල නොදකින්න පතන් කියපු දේ ධර්ම ප්‍රතිපදාවක් කරගන්නවා එහෙම නැත්නම් කමඨාන් සුද්ධ කිරීමක් කරගන්නවා එතකොට එයා විස්තර කරන්නේ මේ මගේ හිත නොසන්ඩාලයි කියලා නෙවෙයි මේ හිතට හම් වෙන හැම දෙයක්ම වෙනස් වෙන සුළුයි. මොන දේ හම්ුණත් හිතත් වෙනස් වෙන සුළුයි. මෙන්න මේ මේ නිසා මට වෙහෙසයි. කියලා යා ඒ විස්තර ඉදිරිපත් කරන්නේ පරිශනාගාරයක පරිශෙන් ලක් කරපු දෙක විස්තර කරනවා. මේ මාට වුණා මේක, මගේ වුණා මේක, මගේ ආත්මේ වුණා කියලා නෙමෙයි. අන්න එහෙම කෙනාට බේන්න පටන් ගන්නවා. මේ රූපයේ අනිත්‍යත්වය ඇතිව නැති වෙන බව, විපරිණාමයටපත් වෙන බව, හුත්වා අභවතා මේ තිබුණා මේ නැති වෙන ගතිය බලන්න පැය ගණන් භාවනා කරන්න ඕනේ හැබැයි ඒක වැටහෙන්න සාපේක්ෂව කාලානුරූපව යන්නේ නැතුනොත් හිතට වෙනස වැටෙන්නේ නැති නිසා රූපේ පරිච්ඡින්න කරලා දකින්න කියලා කම වේදනාවෙන් අයින් කළා. රූපේ පරිච්ඡින්න කරලා බලන්න කියනවා සංඥාවලින් අයින් කළා. රූපේ පරිච්ඡින්න කියලා බලන්න කියනවා ඕකට චේතනා දාන්න එපා. සංස්කරණය කරන්න යන්න එපා. ඔහොම යන්න ආදින. ඒකල මේ රූප මම සහ මම නොවේ කියලා මායින් කරනවාද කියලා බලන්න කියලා. මේ නලියන කම්පන ගති කෙහෙල්ලල්ලකට උලන් වදිනවත් නලියනවා. මේ ඇඟ ඇතුලේ තියෙනවත් නලියනවා. ඒක මම නෙවෙයි මේක මම කියලා කියන අජ්ජත් බහිද්දා. දැන් ගන්න හුස්ම ඇතුලට ගියාට පස්සේ අජ්ජත් වායෝ ධාතු වෙනවා. හුස්ම එළියට ගියාට පස්සේ බහිද්දා වෙනවා. ඉතින් කොතනද ආස්වාද ප්‍රසආස දෙකේ මම සාමම නෙවෙයි කියන එකක් ඉරක් අඳින්න පුළුවන් වෙන්නේ. ඒක වෙලාවකට ඒක අජ්ජත් වෙනවා. ඒකට නාස්කාංගය ඇතුළට ගිහිලා ඔන්න මෙයා කරන රංගන පෙන්වනවා. ඒක එළියට ගියාට පස්සේ ඒත් රැලි ධාරාවක් නැගලා නැයින් වෙනවා. මේ දෙක අතර ඒ වායුව ධාතය දන්නේ මම මේ අජ්ජත් ඉඳලා පිට බාහිරට ගියයි කියලා. මම ඒ වගේ මේ වායෝ ධාතුව දන්නේ මම මේ ජීවියෙකුට පණ දුන්නයි කියලා. වායෝ ධාතුවේ යන්නේ ගතිය සමාදම් වෙන්න පුළුවන් නම් තථාගත කියලා කියනවා. සීක කියලා කියනවා. ආර්ය කියලා කියනවා. ඉතින් එහෙම නැතු මේ ගමන් ගත්ත හුස්ම නැත්නම් මම පිටකල හුස්ම කියලා ඒක අල්ලන කතන්දර කොතන එක තමයි ප්‍රපංච කරනවා කියන්නේ. ඒක තමයි අපි එදිනෙදා මේ වල්පල් දොඩවනවා කියන්නේ. හිස්බස් දොඩවනවා කියලා කියන්නේ. දන්නේ නැතුව. ඒ වගේ ආහාර ගත්තට පස්සේ ගණ්ඩ ඉස්සල්ලයි ගියාට පස්සේ ආහාර වලට වෙනස් වෙන දේවල් අනුව අපි මේ චීන කෑම කියනවා, ඉන්දියන් කෑම කියලා කියනවා, පිටරට කෑම කියනවා, ඉතාලි කෑම කියනවා, මේ හෝල්සම් ෆුඩ් කියනවා, ভেජිටේරියන් කියනවා, මොන පිස්සුව කෑවක් කක්ක ගඳයි. එච්චරයි. හෝල්සම් ගතියක් නැහැ පිට වුණාට පස්සේ. එන්න ඉස්සෙල්ලා මැනගෙන රණ්ඩු ගහනවා රාගන්න එක විතරයි තියෙන්නේ. මේ මස් මාළු කන්න ඕනද එපාද? නැත්තම් වේගන් වෙන්න ඕනද එපාද? එවිලවල විතරක් කන්න ඕනද එපාද? ඒ යේසුස් ක්‍රිස්තුස් ආතෙත් කියනවා යකෝ කටට ඇතුල් වෙන දේ නෙවෙයි කටෙන් පිට වෙන දේ ගැන පරිසම්යන් කියලා. කටෙන් ඇතුල් වෙන දේ සුද්ධියක් වෙන්නේ නැහැ කටෙන් පිට වෙන සම්පප්පලාප ගැන පරිසම් වෙන්නේ කියලා. උදේ ඉඳලා හැන්ද වෙනකන් මේ කතා කරන දේවල්. ඒකෙන් තමයි මිනිස්සු අපායට යන්නේ. කටින් ඇතුළේ දේවල් නෙවෙයි. ඒ වගේ මේ ධාතු වශයෙන් මේක බලන්න ගත්තොත් අපි මේ ගහපා දෙන්න හදන්නේ ධාතුන් මායින් කරන දෙයකට නෙවෙයි. අපි මේ මායින් කරන්නේ නැති ධාතුන්වත් මායින් කරන්නේ නැති ධාතු ගුණ පැරගෙන අපි මේවට කතන්දර ගොතනවා. ආන් මේ බව දකින්න එක හුස්මක් අල්ලගෙන ඒක මොහොතෙන් රැල්ලක් ඇවිල්ලා මොහොතෙන් රැල්ල බහැලා යනවා වගේ. හුස්මක් දිහා බලන්න පුළුවන් වෙන්න හුස්ම කෝටි කීයක් නිරීක්ෂණය කරන්න වෙයි. කවදාකවත් එන හුස්මට අපිට මම මේ මම ආයෙනෙන් තොරව බලන්න බෑ. මොකද ඒ තරම් අවුරුදු ගාණක් හුස්ම කියන්නේ මම ප්‍රාණය කියලා හිතාගෙන ඉන්නේ. ඉතින් ප්‍රාණයාමය කියලාමයි කියන්නේ. ඒක තමයි ආනාපාන කියලා කියන්නේ. මේ ආනාපාන දිහා බලන්න පුළුවන් නම් නිකන් මයින්හමක් අදිනවා වගේ. එතන මේ වටාත්තකින් පවන් සල්නවා වගේ. ඒ ඇති වෙන ක්‍රියාවලිය මම ඕනේද මම නැද්ද කියලා ගත්තොත් මේ ආශ්‍රව ප්‍රසවාසය විතරක් ඉච්ඡානුක අනිච්ඡානුක දෙකෙන්ම කෙරේ. නිින්ද ගියත් කෙරේ. ඕනනම් ගණ්ඩක් පුළුවන්. ඒ නිසා යෝගාවචරය කොච්චර මේ භාවනාවට ගියාම මේ හුස්මත් එක්ක කතන්දර ගොතනවද? නැත්නම් හුස්මත් එක්ක ප්‍රපංච කරනවද කිව්වොත් එක්ක හුස්ම අහුවෙන්නේ නැහැ කියලා වෙන්න විශාල නඩු. එහෙනම් අහුවෙච්ච හුස්ම බලෙන් ගත් එකක් කියලා විශාල නඩු. කොච්චර කාලයක් ඇයිද මේ හුස්ම ස්වභාවික හුස්මට ඇවිල්ලා ඒ ස්වභාවික හුස්ම දිහා පිට කෙනෙක් වගේ බලන්න. සක්මන්ට ගියාට පස්සේ කොච්චර දුර බලන්න ඕනද කොච්චර වේගෙන් යන්න ඕනද අත් දෙක කොහොමද තියන්න ඕන කකුල් දෙක කොහොමද තියන්න කියලා පුදුමාකාර ප්‍රශ්නාවලියක් තියෙනවා. ඒ යෝගාවචර කොච්චර කල්යයිද ස්වභාවයෙන් ඇවිදින ගමන් මම දැන් ඉඳගෙන නෙවෙයි. මම මේ ඇවිදිනවා කියලා මම දිහාම ඉදිය වශයෙන් ඇවිදිනකොට මේක දිහා බලාගෙන මට්ටමට එන්න. ඉතින් බුදුරජාණන්සේ අහනවා වක්‍රෝර්තියෙන් විදිහට ස්වභාවික හුස්ම දිහා බලානින්ද ඒ මනසට ඕන වුණොත් අත්‍යවශ්‍යම ඕන වෙනව මරණ මොහොතදී කරන්න බෑ. කල්ලාතු හුස්මත් එක්ක යාළුලා හිටියේ නැත්තම් හුස්මේ මරණදී මොකද වෙන්නේ කියලා හොයන්න බෑ. භයානක ලෙඩක් කාට පස්සේ හොයන්න බෑ. වයසට ගියාට පස්සේ හොයන්න බෑ. ඒ නිසා භද්‍ර යවුණේදීම මේ හුස්ම දිහා බලලා ඒ හුස්ම මෙහෙමයි ආශ්වාස ප්‍රශ්වාසයෙන් වෙන වෙන මෙහෙමයි හුස්ම වේදනාවෙන් වෙන වෙන මෙහෙමයි හුස්ම සංඥාවෙන් ගෙන්වෙන්නේ මෙහෙමයි. බලෙන් ගන්න හුස්මයි ස්වභාවික හුස්මයි කියන්නේ මෙහෙමයි. මේ හුස්ම අල්ලගෙන මම මේ කතන්දර ගොතන හැටි මෙහෙමයි කියලා. ඒ වදේවල් හට ගන්න හැටි බලලා. රූපේ හට ගන්නවත් එක්කම ඔය වේදනාවේ සංඥා සංස්කාර වල හට ගැනීම වෙනවා. අනික ඒක කාගවත් බලපෑමක් නැතුව නැති වෙන හැටි බලනවා නම් මේ හුස්මක් කියලා කියන්නේ මොහොතෙන් රැල්ලක් කියලා ඉතල මොහොතට යනවා වගේ. ආහන් ඒක දිහා බලන්න. නැත්නම් මේ ආස්වාද ප්‍රසවාසයේ දිහා කායේ කාය අනුපස්සී විදියට බලන්න. කායේ කාය අනුසුලෝ බලන්න හුස්ම කෝටි ගණක් පුහුණු කරන්න ඕනේ. මොකද මේ තරම් සංසාරේ අපි කරලා තියෙන බරපතලම අකුසලයේ නැත්තම් බරපතල වැරද්ද තමයි මේ හුස්ම අමතක කරපේ. හුස්ම නිකන් හම්බෙන්න නිසා අමතක කරනවා. වතුර ගැන කලබල වෙනවා, ආහාර ගැන කලබල වෙනවා. කනතර වායු වලින් ජීවිතේ තීන්දුව කරන්නේ වායුවේ. මොකද වායුව අමතක කරලා බොන වතුර ගැන කතන්දර පාත්තන සම්මන්ත්‍රණ පාත්තන. කොන ආහාර ගැන රණ්ඩු සරුවල් කර ගන්නවා. අය අනුව සත්තු බෙදනවා. මොකද ඔක්කොමලා එකම හුස්ම ගන්නෙ කවුරක්වත් ගණන් ගන්න. මේ නිසා ඒකේ සාපේට අපිට සංසාරයක් දඬුවම් ලැබෙනවා. ඒ නිසා ඒ සාපේ පැත්තක තියලා වායෝ ධාතුව වායපොර්මේ රූපයක් වායෝ පොට්ටබ්බ රූපේ කියලා කියනවා මේක. අන්න ඒකට හිත දාගෙන ඉන්න පුළුවන්. නැග පේන්නේ නැත්නම් ඊගාට පේන්නේ කල්ලා ගන්න. පිම්බිම හැකිලි වෙන්න පුළුවන් වම දකුණ වෙන්න පුළුවන් ආහන් මේක දිහා බලන්න බැරි කම මොකද අපිට ඒ තරම් ඒ චිත්තක්ෂණයටවත් ලෝකේ බිම තියන්න කැමති නැහැ එක රූපයක් අල්ල දැනගන්න අදහසින් අනික් රූප ටික පරිවේෂණ මට්ටමකවත් අයින් කරගන්නත් බෑ උත්සාහ කරත් ඒ රූප අපිට උදව් කරන්නේ නැහැ අපි මෙතෙක්කල් ප්‍රේමණීයයි කියලා මම කියාගෙන හිටපු රූප ඔක්කොම ඇවිල්ලා ගාවක බැම්ම කඩලා ගියා වගේ ඇස් දෙක වහගත්ත ගමන් වායෝ පොට්ටබ ධාතු අසරණ කරලා දැකපු රූපයි සුදු රූප රූපයි සද්ද රූපයි ගන්ධ රූපයි රස රූපයි පොට්ටබ රූපයි අතීත රූපයි අනාගත රූපයි මේක සම්පූර්ණයෙන්ම අවුල් කරනවා. ඉතින් කටුකුරු දේශාංශ කියනවා. ඒ වගේ මේ අවුල් වෙච්ච පිටු ගොඩක් මැදට වැඩිච්ච ඉදි කට්ටක් ගන්න හදන ඇතෙක් වගේ. අර පුංචි ඇස් දෙකෙන් බලලා අර අල්ලන්න බැරි ලොකු හොඬ වැලකින් අර ඉදි කට්ටක් තෝරනවා වගේ. මේ ඔක්කොම ජාලාව ඇස්සේ ඉති රූපං කියලා මේ වායෝ පොට්ටබ්බ රූපේ අහුලනවයි කියන එක ලොකු පදේශනයක්. යෝගාවචර දැනගන්න ඕනේ ඇයි ඒක අල්ලන්නේ මොකටද කියලා. මේ බුදුහාමුදුරන්ට බයවත් නඩුවක් යනවටවත් නෙවෙයි. මේ එකක් දොඩංගෙඩ වතාගත්ත වගේ ඇල්ලුවොත් අල්ලන්න බෑ. එකක් ඇල්ලුවොත් අල්ලන්න පුළුවන්. එකක් ඇල්ලුවොත් ඒකේ හට ගැනීම දකින්න පුළුවන්. විනාශය දක්වන්න පුළුවන්. නමුත් සමූහයක් වශයෙන් ගත්තොත් පැවැත්මක් තියෙනවා. හට ගැනීමක් ඉවරයක් නැහැ පැවැත්මක් තියෙන. ඉතින් අපි මෙතෙක් කල් කෙරුවේ ඒ පැවැත්ම තියෙන දේ අල්ලගෙන ගියා. බුදුරජාණන් අපිට කියන පැවැත්ම තියෙන දේ සියල්ල පරිේශන නාමයෙන්, භාවනාවේ නාමයෙන්, ප්‍රතිපදාවේ නාමයෙන් එකට අඩු කරලා ඒකේ ඉති රූපං කියලා එක අල්ලලා මෙන්න හට ගැනීම කියලා බලන්න. පුංචි වෙච්ච තරමට රූපය කලාප වශයෙන් පුංචි වෙච්ච තරමට හට ගැනීම ක්ෂණ බංගුර වෙනවා. ඒක රිත්තක් වෙච්ච තරමට හට ගැනීමක් නැහැ පැවැත්මක් විතරයි තියෙන්නේ. ඉතින් සාන්නේ මෝහය අයින් කරන්න ඕන එකනට පුදුරණ කියනවා නිපුණෝ පඬිත වේදනියෝ කියලා. ඒ ශිල්පයේ නිපුණතාවයක් යාට තියෙනවා. එයා තර්කයෙන් නෙවෙයි අල්ලන්න දන්නේ භාවනාවෙමයි. එනේන රූපේ කඩ කඩ බලන්න. පුංචි පුංචි කළ බලන්න. එතකොට වෙන එක හුස්මක් ඇතුළේ හුස්ම 1000ක් අමාරක් තියෙනවා. හුස්ම කියලා එකක් නැහැ. ඒ හැම එකක්ම එතන එතන හට අරගෙන එතන එතන ගෙවෙනවා කියලා. මේක දැකපු කෙනාට දැන් එක රූපයක් දකපු කෙනාට මේකමයි හැමතැනම තියෙන්නේ කියලා අල්ලන එක තමයි කියන්නේ තර්ක ඥානය කියන්නේ. ඒකට කියනවා ණය විපස්සනාව කියලා. ඒකට කියනවා මේ ආකාර පරිවිතක්කය කිය. ඒ අතින් සමහර වෙනස්කම් තියෙන තියෙනවා. මොකද සමහරෙකුට එකක් කියලා දීපු ගමන් යාට ඒකට එහෙමනම් මේකට මෙහෙමයි කියලා අච්චට මෙච්චර මෙච්චර කොච්චරද කියන ඥානේ බොහෝම සීක්ෂණයි. ඒකට අපි කියනවා මේ ධම්මානුසාරි පිස කියලා. අනික් කට්ටිය සද්ධාවෙන් පිළිගන්නවා මේ එක රූපයක් මෙහෙමනම් තරුවචනසේ කියලා තියෙනවා. සද්ධාවෙන් නිවන් දක්වපැත්තෝ කියනවා. මේ විදිහේ තමයි හුස්ම මගේ තියෙන එක වගේ තමයි ඔක්කොගේම හුස්ම. හුස්ම බැලුවා වගේම තමයි පිම්බි මැකිලින් බැලුවා. වම දකුණ කියන එකත් ඒ වගේ. ඒ නිසා අර දැකපු දෙයට සාපේක්ෂව මේක ණය විපස්සනාට යෙදීම සද්ධානුසාරීව කරන එක නෑ ඇදහිල්ලෙන් කරන්නේ. ධර්මානුසාරීව කරන එක නා උරගාලම් බලනවා. හුස්ම දිගේ ගියත් පිම්බි මහැකිලිම දිගියත් වම දකුණ දිගේ ගියත් తాවකාලිකව මතුවල යන එකක් විතරයි තියෙන්නේ. ඉස්සෙල්ලා අරමුණු කරන්න පුළුවන් වුණාට පුංචි පුංචි පතුරු ගහලා බලන්න බලන්න කලාපස්සේ වෙන් කරන්න වෙන් කරන්න හට ගැනීම ඇතිවීම බල නැතිවීම බලන්න ඉස්සෙල්ලා ඒක ගෙවිලා යනවා. ආන් මේ වගේ ඒ තත්ත්වයටපත් වෙනකොට ඔළුව අංජබජල් කරගන්න නැතුව, තෝන්තු කරගන්න නැතුව, බය වෙන්නේ නැතුව, ඒකාකාරී කියලා පැත්තකට දාන්න නැතුව ඉදිරියට යනවනම් ශේක පුද්ගලයා කියලා කියනවා. එහෙම නැත්නම් යෝගාවචරයා කල්යාණ සත්පුරුෂයෙක් කියලා කියනවා. ඒ මේ ඉන්න කවුරක්වත් ඒව නොදකපු කෙනෙක් මෙතන නැහැ. ඒ භාවනා කරන ඕනම කෙනෙකුට ඒක පේනවා. නමුත් ඒකට බයක් තියෙනවා. ඒ නිසා වෙන ගුරුවරෙක් හොයන්න වෙන කර්මස්ථානයක් හොයන්න වෙන භාවනා මධ්‍යස්ථාන හොයන්න යනවා. පය බර වායට පිටිකරහා බේත් බඳිනවා වගේ. ඇත්ත පේන කට්ටිය තමයි මේ කලබල වෙලා තියෙන්නේ. මේ බමුණගේ වෙලා තියෙන්නේ ඒ බමුණ මේ අර සමස්තේ පවතිනවා. ඒ නිසා අනුසුවයෙන් කඩලා වෙන් කළ දකින්න කැමති නැති නිසා ਸਰවචනanse කියනවා එයා යෝගයට කැමති නැහැ. මේකට යෙදිලා බලන්න කැමති. එයා රිත්ත දිහා බලලා කියන ඉතින් තියෙනවනේ. මැරුණොත් ඒක හට ගන්න ඕනේ. නමුත් අර පුංචි කොටස ගත්තොත් ඒ පුංචි කොටස මුදින් හටගත්තරල මුහුදටම දී වෙලා යන්න වගේ එක දැක්කට පස්සේ අර අහන ප්‍රශ්න හතරටම උත්තර දෙන්න යන්න ඕනේ. මොකද ප්‍රශ්න හතරම මෝඩකමක් මත ඉඳලා අහන ප්‍රශ්න. ප්‍රශ්න උත්තර දීමෙන් තමයි මෝඩෙක් වෙන්නේ. ඒ නිසා ਸਰවඥාන්සේ ප්‍රශ්න විසීම අමතක කරලා දාන එකල කියන ඔබට ඕනේ නම් මේ පංච උපාදානස්කන්ධේ මේ රූප ධර්මයේ එක ලේසි අල්ලන්න බොහෝ දෙනෙකුට ඒකයි මේ කායනුපස්සන ඉස්සරහින් තියලා තියෙන්නේ. ආන්න ඒක එකක් කරන ඒකේ ඇතිවෙ නැතිවෙ බලන්නේ කියලා බලනකොට මේ මනුස්සයා මගදීම ක්ලාන්ත වෙනවා. මගදීම দাঁඩි දානවා. මගදීම සැලෙන්න පටන් ගන්නවා. මගදී වැනෙන්න පටන් ගන්නවා. ඉතින් හැම දෙයකටම අපි ඒ කියන්නේ සත්‍ය මත වෙනකොට අපේ කය අපිට සහයෝගය දෙන්නේ අපේ මනස සහයෝගය දෙන්නේ ඉතින් එතෙන්දී සද්ධාව තියාගෙන බුදුහාමුදුර කෙරේ ඒ වගේම සීලය කඩා කැඩෙන්නේ නැහැ කියලා තේරුම් අරගෙන සතිය කඩා ගන්න නැතුව ගෙනිච්චොත් රික්ත බැලුවත් එකක් බැලුවත් ඒක හෙල්ලුම් කෑවත් සතිය කැඩෙන්නේ නැහැ කියන කාවට පස්සේ යාට මල් මාලයකට මල් ලැබුණා වගේ එන එන කරදරේ අර එකම නූලට අමුණුවාට පස්සේ ලස්සන මල් මාලයක් ගෙතෙනවා. එතකොට නම් හැම මලක්ම ප්‍රමෝදයට හේතු වෙනවා. විසිටලා යන්න තිබ්බොත් මල් නෙළුවයි කියලා එකතුවක් වෙන්නේ නිසා අත්දැකීම එකතු වෙන්න යෝගේ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ප්‍රතිපදාව තියෙන්න ඕනේ. ඉතින් ප්‍රතිපදාව යෙදෙන කෙනාට ප්‍රතිඵල ලැබිලා නැතුව නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ලැබෙන ප්‍රතිඵල වලට මූණට කෙල ගහලා. ඒවට උණුවතුරක් කරලා. ඒක මේ වෙනුවට වෙන මොකද්ද බලාපොරොත්තු වෙනවා. ඉතින් බුදුරජාණන්ස කියනවා අන්න ඒ වගේ අඤ්ඤාත්ත අඤ්ඤා දිට්ඨිකේන දෘෂ්ටි වැරදිනා අඤ්ඤා කන්තිකේන එයා වෙන දෙයක් නම් ඉවසන්නේ මේ ඔප්පු කරලා පෙන්වන්න හදන්නේ වැරදි දෙයක් නම් ඉතින් ඒ තාක්කල් මුළු පරිශ්‍රයෙන් සඳහා යොදපු කාලයේ ධනේ ශ්‍රමය අහගෙන එයා පරිශ්‍රය යන්න ඉස්සලම නිට්ටයයි කියන අදහස අල්ලගෙන තියෙනවා අද මේ භාවනා කරන යෝගාවචන හුවදෙනෙක් වෙලා තියෙන්නේ මේ නිත්‍ය සංඥා ඝන බහලයි අනිත්‍ය සංඥා නැති නිසා ඒ යෝගාවචර භාවනාවේ සිදුවෙන හැම වෙනසක්ම පේන්නේ අරියාදුවක් වගේ. හැම වෙනසක්ම පේන්නේ භාවනා කැඩලා වගේ. හැම වෙනසකින්ම හිතනවා සතිය කැඩනවා කියලා නෑ. මේ සතිය නිට්ටය වෙලා තියෙනවා. එතකොට අනිත්‍ය භාවය පේනවා. නමුත් යෝගාචර සත්‍ය අඳුරන්නේ නෑනේ. එයා හිතනවා මේ අරමුණු කැඩෙනකොට සතිය කැඩනවා කියලා. ඉතින් ඉෂාත බැඳගෙන නටනවා. ඉතින් ඒකට අපි ඔය කමඨාන් සුද්ධ කිරීමේ ධර්ම සාකච්ඡාවෙන් එක පුළුවන් තරම් පිළියම් කරන්න හදනවා. නමුත් මේ බමුණා වගේ ඒ ධිට්ඨිය කඩාගත්තේ නැත්නම් තමන් ඉවසන දේ පිළිගන්න දේ රුචිය වෙනස් කරන්න කැමති නැත්නම් බුදුරජාණන් කියනවා උඹ වාගේ දුද්දසෝ දකින්න කැමති නැති දුජ්ජානෝ දැනගන්න කැමති නැති දුරනුබෝධ ධර්මය අවබෝධ කරන්න බෑ කියලා. කවදා හරි හැබැයි මේක කරගෙන කරගෙන යනකොට බූරුවගේ පිට උඩට ඔටුවගේ පිට උඩ පිටුරු පටවන පටවන යනකොට එක පිටුවක් ගහ ගහක් දාපු ගමන් කොන්ද කැඩනවා උගේ. ආන්නේ කොන්ද කඩන පිටුරු ගහ ගැන තමයි ත්‍රිපිටකයේ සඳහන් වෙලා තියෙන්නේ. මේකේ වෙනසක් වුණා. නමුත් ඒ වෙනස වෙන්නේ ඉස්සලා ගොඩාක් පිටුරු කොට ගහිලා තියෙනවා. ඉතින් මේ කාලේ අපි යෝගාවචර වශයෙන් කරන්නේ පිටුරු කොට ගහගෙන කොට ගහගෙන යනවා. මුකුත් වෙන්නේ නැහැ. එනවා වෙලාවක් තව එක ගහක් දාපු ගමන් මේකට කොන්ද කඩා ගන්න කඩාන වැටෙනවා වගේ. අන්නේ වෙනස ඇති වෙන වෙලාව තමයි බුදුරජාණන්සේ කියන්නේ දෘෂ්ටියේ යාගේ රුචියේ යාගේ සංකල්පවල වෙනස ඇති වෙනවා කියලා. එතෙන්ට එනකන් මේක බූරුවාට පිදුරු පටවන වගේ බරක් තමයි තේරෙන්නේ. නමුත් එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා ඒක ප්‍රතිපදාව කියන්නේ ඒකමයි. එහෙම නැත්නම් මේ ක්‍රමයෙන් යන විසුද්ධියක් කියන්නේ ඒකමයි. අන්න ඒකදී වෙහෙස නොබල මේ මුලින් කළ යුතු මේ සම්පාදනය කළ යුතු කට්ටික් කරගන්න බැරි ඒ ශද්ධාවම දිගම. මේකට ඉවසනවා මදි. ඒ වගේම මේකෙදී මේ සීලය පිළිබඳව හරියට චෝදනා කරගන්න. මේ මට මේක වෙන්නේ නැත්තේ සීලේ වැරදිලයි කියලා. සීලය මට හොඳයි. ප්‍රශ්නයක් නැහැ. නමුත් සතියත් හරියට චෝදනා කරනවා මට කැස්සක් ආව සතිය කැඩනවා. ඉරියව් වෙනස් වුණා සතිය කැඩනවා කියලා. නමුත් හොඳට බලන්න එහෙම කැඩෙන එකක් නෙමෙයි සතිය. සතිය කියන්නේ මිනිස්සුයෙකුට උප්පත්තියම හම්බෙච්ච තෑග්ගක්. ඒ විදිහට බලන බලනවා නම් තථාගතයන් වහන්සේ වගේ බලනවා නම් රූප කියන එක පැවැත්මක් තියනට වඩා ඒක දැකීමේ ඥාණය සතත අභ්‍යාසය පවත්තන එක්කනට රූපය ඇවිල්ලා මොන රංගනේ රංගපාලා ගියත් එයා දන්න මේවා తాවකාලික උසුළු විසුළු පමණක් බව. එතකොට ඒක මරණයෙන් පස්සේ වෙයිද නොවේද කියන ප්‍රශ්නේ කවදාකවත් අදාළ වෙන්නේ නැහැ. මේ රූපේ නිසා යම් දුකක් හටගත්තන අසහනයක් හටගත්තන ඒ සියල්ල මනසින් හදාගත්ත දේවල්. මේ රූපේ එහෙම ස්ථිර දෙයක් නෙවෙයි කියලා රූපේ වගේම රූපය හා සම්බන්ධ බැඳිලා තිබුණු ආතතිය දැවිලි තැවිලි මෝඩයාට පමණක් තියෙන ඥානවන්තයට විනිවිදිත පියන්න පුළුවන් බව දැනගත්තාම ඒ රූපේ පවතිනවද නැද්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. ඉතින් ඒක ලොකු කරගන්න යන්නේ නැතුව රූපෙන් ඇති වෙන ආතතිය දිහා බලන්න. රූපෙන් ඇති වෙන අසහනය දිහා බලන්න. රූපෙන් ඇති වෙන පෙළන ගතිය දිහා බලන්න. රූපෙන් ඇති වෙන දවන තවන ගතිය ඇති කරගන්න එහෙම දෙයක් ස්ථිරව පැවතුනාට රූපේ ස්ථිර නැත්තම් අනිෂ්ටර වූ රූපයෙන් කොහොමද නিত্য මානසික අසහනයක් ඇති කරන්නේ? අනිත්‍ය වූ රූපයෙන් කොහොමද නিত্য වූ ආතතියක් ඇති කරන්නේ? මේ ආතතිය දිගට පවත්වන එක තමයි මෝඩකම කියන්නේ. ඒ නිසා ආතතිය ඇති කරන රූපේ දිහා බලනද ගින්න දිහා බලනවා වගේම ගින්න ඇති කරන දර දිහා බලනෝ ගෙවුනට පස්සේ ආයෙ ගින්දර පවතින්න බෑ. ඊට පස්සේ ගින්දර ගියේදී අහන්න යන්න එපා. නිසා රූපයේ తాවකාලිකව හෝ දීර්ඝ කාලින හෝ මේ ඇතිව නැති වෙන බව නැත්නම් ආනපන ගෙවිලා යන බව දකින්න පටන් අරගත්තොත් ඒ ගෙවෙන්නේ කෙලෙස්. ඒ ගෙවෙන්නේ අසහනය. ඒකට හිඳාඩි දාන්න නැතුව ශ්‍රද්ධාවෙන් ඉදිරියට යන්නම මේ බණත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතෙන් නැත කරනවා. සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ධර්ම දේශනා සැසිවාරය સમાપ્ત කරන්න ඉස්සෙල්ලා ධර්ම සාකච්ඡාවක ස්වරූපයෙන් කාටරි ප්‍රශ්න ප්‍රකාශන නැගතුරු තැන් තියෙනවා ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්න ප්‍රශ්න ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා හිටනවා එහෙම නැත්නම් අපි පුණ්‍යානුමෝදනාවෙන් ධර්ම සැසිවාරය સમાપ્ત කරන්නයි බලාපොරොත්තු වෙන්නේ අපි එමුනා. අපි ධර්ම ශ්‍රවණය තුළින් ලබා ගන්නා ඥානෙ සුතමේ ඥානෙ ලබා ගන්නා දැනීම ප්‍රත්‍යක්ෂ කරගෙන යන හැටි භාවනාවෙන් පමණයි. මොකද්ද භාවනාව කියලා අදහස් කරන්නේ? සතිය පිටුවාගෙන. ඔය එහෙමයි සතිය නම් අත්‍යවශ්‍යයි. භාවනා කියන වචනේ දාගත්තොත් මේ හරි මේ අවුලකටපත් වෙනවා. සුත්තමේ ඥානෙවත් ලැබෙන්නේ නැහැ සතිය නැත්තම්. ආගෙන ඉන්න දෙයට හරි හිත යොදලා අහන්න සතිය තියෙනවා. ඊට පස්සේ ඒක හිතට වදිනා වගේම හිත වැඩ කරන්නත් හිත අන්නේ විහිිත වෙලා බෑ. අතින් එළඹ තියෙන්න ඕනේ. ඉතින් එළඹ තිබීම අවශ්‍යයි. එහෙම නැත්තම් කලයේ මුණින් නමලා වතුරක් කෙරුවා වගේ. අගලක් යට තියපීල්ලක් යට කලයක් මුලින් නැමුවත් 60 පැයකින් බැලුවත් පිරෙන්නේ නැහැ. කලින් නමලනේ ඒ නිසා අන්‍යවිත වෙච්ච හිතකින් සුතමේ ඥානවත් ලැබෙන්නේ නැහැ. අන්‍යවිත හිතකින් ලැබිච්ච ඥානෙ දිරව ගන්නෙත් නැහැ. චින්තාමේ ඥානෙ ධාරණය කරන්නේ නැහැ. ධාරණය කරපු ඥානය භාවිත කරලා බලන්න හෝ බලන්න කුසල ඥානයක්වත් පහළ වෙන්නේ නැහැ. ඒ භාවනා කියන වචනේ දාගත්තොත් නම් පටලවෙනවා. ඒක ඊට වැඩිය බලන්න මොකද්ද මෙතන හිතේ පවතින තුනේ ගුණය මොකද්ද කියලා. පවතින තුනේ ගුණය තමයි ඒකට එළඹ තියෙන්න ඕන. ඒකට කියන්නේ සුත්වාන සංවරේ ඥාන. මේ සුතමේ ඥාන කියන්නේ සුත්වාන සෝතාවධානී පඤ්ඤා. අහන දෙයට අවධානය යොමු වෙන්න ඕනේ. අහුවේ නැත්තම් මොනින් නමලපුවත් කලයකට වතුරක් කරවගත්තම අඩු ගන්න සුත්තමේ ඥානෙවත් ලැබෙන්නේ. මේ අවධානය තමයි යොන්චුබන්සිකාරේ සතිය වශයෙන් මානසිකාරයේ වශයෙන් යෙදෙන්නේ. ඉතින් හුඟ දෙනෙක් මේ බණ අහනකොට ඒකට මේ කන යොමාගෙන හිත යොමාගෙන අහන්නේ අහන්න ඕනකට ඉන්න බෑ හිතේ තරම දුර. ඒ නිසා සුත්තමේ ඥානය ප්‍රත්‍යක්ෂ වෙන්න සුත්තමේ අවස්ථාවෙත් සතිය අවශ්‍යයි. චින්තාමේ අවශ්‍යයි සතිය අවශ්‍යයි. භවනාවේ පැත්තට යනට සතිය අවශ්‍යයි. ඒකට ඉතින් ඕනනම් භවනා කියයි. අනිසාරණ කියන්නේ එක රූපයක් බැලුවොත් අනිත් රූප වලටත් ඒක අදාළද කියලා අහන්නේ ඔය. රූප වලට විතරනේ වේදනා සංඥා සංකාර වලටත් අදාළයි. ඒ නිසා එකක් හරියට සුද්ධ කරගන්න, gedurram උඩ බතා ගන්න යන්න එපා. එකක් අල්ලන සුද්ධ කරගත්තොත් ඒකම තමයි හැම එකෙම තියෙන ෆිසික්ස් වල තියෙන හෙලෝග්‍රැෆික් කියලා එකක්. මේ ලෝකේ ඕනම දෙයක් හැදලා තියෙන එකම අංශුවකින්. ඒක විවිධාකාරයෙන් හැඩ ගැටවීම විතරයි තියෙන්නේ. ඉතින් හැඩ වැඩේ ඇල්ලුවා මිසක් මූල ස්වභාවය ගත්තොත් තියෙන ශක්තියක් විතරයි. යෝගාවචර මේක ශක්තිය කියලා දැනගත්තොත් වේදනා කියන්නේ ශක්තිය, සංඥා කියන්නේ ශක්තිය, රූප කියන්නේ ශක්තිය. ඉතින් ඒ වගේ අර මූල ධර්මය. ඒ ධම්ම හේතුපබව කියන හේතුව හරියට දැක්කනම් පිළිසිඳලා ඒක යම් දෙයක් වඩටපත් වුණාට පස්සේ දැක්කොත් එයාට කතන්දරයක් තියෙනවා, නාමක්කමක් තියෙනවා. මූලික தത്വෙට දැක්කනම් එක රූපයක නාම රූප දෙකේම එකම ස්වභාවය තියෙනවා. ඒ නිසා අපිට අර එකක්වත් සුද්ධ වශයෙන් දැකපු නැති නිසා අපි ඉතින් අර දන්න දැනුමෙන් අඩ දැනුමෙන් ගහපා දෙනවා. තේ ගැට්ට යන්තා විචරන්ති ලෝකේ ගැටි ගැටි යනවා ලෝකේ. එකක් හරි හරියට දැක්කනම් ඉතින් දන්නවා ඉතින් දැක්කේ නැති කෙනත් එක්ක කතා කරලා වැඩකුත් නැහැ. දන්න කෙනා දැකගෙනත් එක්ක තර්කයක්කුත් නැහැ. ඒක අර එකක් අල්ලගන්න ඉස්සෙල්ලා මේ එකක් බැලුවොත් ඔක්කොම බලන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තමයි මේ ශද්ධාව නැති තර්කේ වැඩි කරලා වෙලා තියෙන්නේ. ඉතින් එයා දන්නේ කොයි එකෙන්ද පටන් ගන්නද? බුදුහාම කොයි එක හරි කමන්නේ පටන් ගන්නද? කොයි එකකින් හරි බැස්සලා බෑ එළියට යන්න ඕන. මම ඉස්සෙල්ලාම ආපෙලා මෙතෙන්දී ලොකු තාංශ හම්බුනේ. ඉතින් මම කතා කරලා ඉවරනට පස්සේ මයිත් එක්ක ආපු මහත්තයා කිව්වා ස්වාමීන් වහන්සේ කර්මස්ථාන 40ක් මමම උගන්ලා තියෙනවා. ඊට පස්සේ දැන් මේ 40න් කොයි එකෙන්ද පටන් ගන්න ඕනේ කියලා. මහත්තයා කොයි එකද කරද මම එකක්වත් කරලා නැහැ. ඒ ලොකු තාන්දිකෝ මහත්තයෝ ගොඩ ඉඳලා නැව් පෙරලන්න අමාරුයි. ඒකට බහින්න ඕනේ. කරපු එකක් තියෙනවා නම් කියන්නේ මම ඒක දිගේ කියලා දෙන්නම් දන්නාදී. එකක්වත් කරලා නැහැ 40ක් තියෙනවා එකක් කරපන් කරලා ඒකේ බැරි වෙච්ච තැන කියපන් එතකොට මට පුළුවන් දන්නවා නම් ටිකක් ඉස්සරහට යන්න දෙන්න ඉතින් ඒ නිසා රූපයක් එක්ක වැඩ කරපු අත්දැකීම් කියන්නේ ඔක්කොම හරියනකොට මේක හරිය මේකෙන් බැලුවොත් ඔක්කොම බලන්න පුළුවන් කියන ප්‍රශ්නේ තියෙනවා ඒක කාටවත් ඉවර වෙන්නේ නැහැ නිවන් දකින්නක නමුත් ඒ සඳහා තර්කයට මස් ඕජාව ලැබෙන්න නම් මං කෙරුවේ මේ රූපේ මට ඒකේ මෙන්න මේ මේ ටික ලකුණු දැක්කේ කියලා ඒක සටහන ආකාරය නොකියන්න තමයි මාරේ අපිව රවට්ටලා තියෙන්නේ. කමඨාන් සුද්ධ කරනට ඒ කැලේ කියවෙන්නේ. ඒක අන්ධ බින්දුව. යෝගාවචරය ගුරුනාචි එකතු වෙන්න ඕනේ. කොච්චර පිස්සු කෙලියත් අපි භාවනා කරපු ටිකේ අත්දැකීමෙන් කතාව පටන් ගමු. එතකොට මායя පච වෙනවා. කෙලස් පච වෙනවා. දෙන්නට ලැජ්ජා වෙන්න පුළුවන් නමුත් ඉදිරි ගමනක් යනවා. කමඨාන් සුද්ධ කරන කවදාවත් කවුරුවක්වත් මම මෙහෙම භාවනා කරා මට මෙහෙමයි දැක්කේ කෙනෙක් කියන්නේ. අරය ගැන මෙහෙම බාහන කරනවා මෙතන මෙහෙම බාහන කරනවා අර කිරොත් කොහොම වේද මේ වෙනත් කොහොමද කියලා එන්න කතා ගොතනවා. නමුත් මම කරා මම අඩි තිබ්බ මෙතන මම හුස්ම මෙහෙමයි ගත්තේ මෙහෙමයි කියන්නේ ඒ ටික කියලා පටන් ගන්නවා නම් එයින් දෙවිය බුදුන් පව සන්තෝෂ වෙනවා. නැත්තම් අපි වාද කර කර වාද කරන වාද කරනවා කියන්නේම ප්‍රායෝගිකත්වය ඉස්සරහින් තියන්න දන්නේ නැති කෙනා. එහෙම නැත්තම් අපි කියන භාවනාමය ඥාන ඉදිරියෙන් තියන්නේ නැතුව චින්තාමය ඥාන දිගේ අනේක හරීම හරි රසයි. රස වුණාට පොඩි උන්ට චොක්ලට් දුන්නා වගේ, පපඩම් දුන්නා වගේ, සීනි දුන්නා වගේ දත් ටික හවුත් වෙන වැඩි. අත්දැකීමකට කතා කරනවා නම් එච්චර අමාරු නෑ ගමන මේ පිරිසුදු කරගන්න. කතා නොකිරීම තමයි කෙලෙසි. සයන්නාද අවසරයි. අර මම ඉන්දුවල් ඉන්දුවනේ අද ගමු සයන්නාද. ඒක සයන්නාද ඉතින් මගේ කෙලෙසියක් තමයි ඉතින් මේ මට දැන් තේරෙනවා තේරුණා කියන්නේ ඉතින් හරි දම්සායනාසේ අල්ලගෙන ඉතින් මම ලිව්වා. ඒක ඉතින් දැන් මේ කාඩතරව කිරලා කන්න කියලා කියනවා වගේ සයන් හදි තේරෙනවා ඉතින් අර ඇතුලෙන් ඉවගේ ඕන කමක් තියෙනවා. ඉතින් මේ ඉතින් ඒක ඒක ඉතින් දැන් ආ භාවනා කරනකොට ඒක එන්නේ නැත්තේත් නෑ. නමුත් මේ ආනාපානෙත් පේනවා. එහෙම හිතලත් ඒ වගේ මේවත් වෙනවා. ඉතින් ඔය දැන් මොකද කරන්න කියලා බලනකොට සතියට එනවා. ඉතින් මේක ස්වාමීන් වහන්සේ ඉතින් ඒ අර අල්ලගෙන ඒ කරේ ඒක තමයි. නමුත් ඉතින් අර තදරේ හුරුවයි කොහොම හරි ඒක මේ ඇතුලෙන් ඒ පැත්තට නිකන් පසේ අදින ගතියක් තියෙනවා ඉතින්. ඒ ඒ වගේ දේවල්. නැති ඒ හරිදම ශාංශය අපවත් වෙනකොට මාව අපවත් වුණා නම් එහෙම ඔබ ඒකට සින්දු ලියන්න. ඔබට මොකක් හරි ගොදුරු කරගන්නයි ඕන. ඒ තියෙන වේදනාව තියෙන මිනිස්සයාට ඒකට ගොදුරක් ඕනේ. ඒ ගොදුර හම්බුනාට පස්සේ දැන් ඉතින් ගොදුරත් එක්ක කතා කරනවා. ලෙඩේ තියෙන වෙන තැනක. දැන් ඊයාව හම්බුව කියනවා අරිදම් සාන්තිගේ ප්‍රතිමා තුනක් හදනවා. ඒකම ලෙඩේනේ. නම්බ හින්දු ලියනවා, තාගෙන කවි ලියනවා, තාගෙන රචනා ලියනවා. නොකරවත් බෑනේ දැන් නොකර ඉන්න මටත් බයිනවා. ඔය මොනවාක්වත් මම කරන්නේ මට බයිනවා ඒ සාන්තිගේ ගුණක් දන්නේ නැහැ කියලා. නෑ ඒ වුණාට ස්වාමීන් වහන්සේගේ ගුණේ කිසිම නෑ. එදා දැන් මං කිව්වේ මා විතරයි මිනුනේ මිහි අපි භාවනා කරා ඇහුවනේ ඔක්කොම ආරාම ස්වාමීන් වහන්සේ අතින් අල්ලගෙන ඇහුවේ මං ඇතුල් වෙනකොට ගේට් වල ඕ මේ කවුද ස්වාමීන් වහන්සේ හරි ගියෙත් නැති මං ගෝහි ස්වාමීන් වහන්සේ රට යන දාස් කියලා කිව්වා ඉදාර ඊට පස්සේ මං ගෝ මෙහි භාවනා කරනවා භාවනා කරලා පින් අනුමෝදනා කරනවා මෙහි එක් කරනවා ආ ඒක බොහොමදයි ඉතින් ඒක එහෙම පැතුරුණා ඉතින් දැන් මේ හරි ඒක එක්ක නම් මිහිනේ ওই විදිහ කරන්නේ නමුත් දැන් අරක අපේ ඇත්ත අපි දන්නවා උනේ නෑ ඒ කාටවත් ඔලෙඩේ නැති නෑ. ඔව්. ප්‍රතිමා හැදුවත්, කවි ලිව්වත්, හිතෙන් තවුනත් බෝධි පූජා තිබ්බත් වර්තමාන මොහොත නෙමෙයි. ඒ තරම්ම සරලයිනේ මේක. ජනසි කියන හැම කුසලයක්ම කරන්න වර්තමාන මොහොත පන්නන්න ඕනේ. කුසලනේ පිම්පව් වලට. ඉතින් මේ පිම්පව් අතාරින්න නැතෝ කොහෙද නිවන් දකින්න කියලා. හැබැයි මට මේකෙන් දැන් හරියටත් තේරුණා ස්වාමීන් වහන්සේ කිව්වනේ ඔබ දැන් බලපන් ඔබගේ හිතට වෙනදී හිතට වෙනදී තේරෙනවා දැන් කවුරු හරි හොඳයි කියලා උලුප්පන්න හදනකොට මම පිම්බෙන ධර්ම මට තේරෙනවා. මම උත්සාහ කරනවා කටවහගෙන ඉන්නේ. ඊට වැඩි එකක් ලොකු සංසය කිව්වා. ඒක ටිකක් ලේසි. ඇඟ හිරි වැටෙනවා. මොන කෙනාගේ ಗುಣ කිව්වත් බුදුහාමරට නිග්‍රහ වෙනවා කිව්වා. අසීමිත ගුණ කළ හැකි එකම උතුමන් වහන්සේ කියලා වැදගෙන කතා කරන්නේ. ඒ තියේදී මේ පිස්සු පිහට්ටන්න ගුණ ගායනා කරනකොට බුදුරජාණන් නිග්‍රහ වෙන බව මේ ඌරෝ දන්නේ නැහැ. ඒ කිවි බොහෝම වේගෙන් මේ මේ සහලවලා කිව්වේ මෙච්චර ಗುಣ කතා කරන්න බුණ අසීමිත ಗುಣ කතා කරලා හැකි බුදුහාමුදුරුවෝ ඉඳද්දී මේ කුහෙද යන මේ පිට කාට්ටුවක් අල්ලගෙන නටන්න පටන් ගත්තාම ඕනට වැඩිය පුම්බන ගතියක් තියෙන සාහිත්‍ය රසේ බුදුඥානට නිග්‍රහ වෙනවා අසීමිත ගරු කරන්න බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ ගරු කිරීම මහරා සියල්ලන්න ඕනේ ගෞරවය එතෙන්ට යනවා අපි මේ අරයට වැඩිය මෙහා හොඳයි මේ බුදුරජාණන්සේ කියලා තියෙන්නේ අපිට තියෙන්නේ දිවා රාත්‍රී නිච්ඡම් බුද්ධ ගතා සතියේ සුප්පබුද්ධම් පවුජ්ජಂತಿ සදා ගෝතම ශාවකා තේසන් දිවාච රත්තෝජ නිච්ඡම් බුද්ධ ගතා සති බුදුරණන්සිතේ අපි ජීවත් වෙනවා නම් මොකාටවත් අපිට ඇඟිලි දික් කරන්න බෑ අපිට කීයක අපි සිව්ව අල්ලගෙන ඉන්නේ අපි බුදුහාමරගේ එවනේ ඉන්නේ කියන මාර පරාජය කරනකොට ඔක්කොම දිව්වයි කියනවනේ දැඩි මුණ්ඩ දෙයියෝ විතර සිවුරු අස්සේ හිටියලු <laughs> දැඩි මුණ්ඩ කියන්නේ ඒකලු අනිත් ඔක්කොම දිවට ඔයා ගියේ නැතිලු. අපැත්තේ දැඩිමුල දෙයියෝ ඉන්නේ. <laughs> නෝරේලිය. ඒ වගේ ඕනේ කරදරයක් වුණොත් ඔය මොන බයි එකක්වත් අල්ලන්නේ නැහැ. පිහිටන්න සද්ධාව සද්ධා පීඩේට උසස්ව තැනක. ඒකල බලන්න ඒක සැකෙන්න කරන්න කියලා. ඒක සැක කරන්න ඕනේ ඕනම කෙනෙකුගේ ಗುಣ ගානක. දැන් ඥානාරාම ස්වාමීන් කියලා කියන්නේත් ගරු කරන්න පටන් අරගත්තොත් බුදුහාමට නිග්‍රහ වෙනවා. ඒක අපිට උන්වහන්සේ තමයි කියලා දුන්නේ. කියලා දුන්නේත් ওই සංස්ථාවේ වගේම ශාසනමක් අපවත් වෙච්ච වෙලාවේ විශාල ආමංගල්‍ය උත්සවයක් කරනවා. ඉතින් ආ ගිහිලා උපාසකම අපි කගේ ගන්නෙත් නැහැ ගියෙත් නැහැ. උපාසකමාත වෙන හරි ලස්සනයි ස්වාමීන් වහන්සේ. උපාසකමාත වැඳලා ගියා. අනේ හොඳයි කමන්නේ. ඒ වුණාට නම හොඳට මතක තියාගෙන කිව්වා අසීමිත ගුණ ගායනා කරන්න පුළුවන් එකම කෙනා බුදුහාමුදුරුවෝ විතරයි. බුදුහාමුදුරුවෝ ඉඳද්දී කෙනෙක් ඔසවා තමන්ට හදනකොට ඒහා සමානේ බුදුහාමුදුරුවෝ නිග්‍රහ වෙනවා. ඡාදනන්ත ජඤ්ඤා අපසාදනන්ත ජඤ්ඤා නේව උත්සාදේති න අපසාදේති. බුදුරණන්ට ඕන කෙනෙක් ඔසවලා තබන්න පුළුවන්. ඕන කෙනෙක් පහත් කරන්න පුළුවන්. කවදාවත් කවුරුවත් ඔසවලා තබන්නෙත් නැහැ. කවුරුවක්වත් පහත් කරන්නෙත් නැහැ. ඇති හැටිය කියන. එහෙව් බුදුහාමුදුරුවෝ ගාවින් දැති මොන අතිශෝක්තියද? අතිශෝක්තිය කියන්නේ සම්පප්පලාව නැත්නම් අතිශෝක්තිය කියලා කියන්නේ බොරුවගේ මන්ටි. කමන්නේ දැනගෙන කෙරුවට. ඔව් දැන් මේ දැන් මෙහිම හරි දැනගත්තේ මෙහිම හරි හිටපු ඉඳලා දැන් කාපු නිසානේ තාත්තල් ගන්න දන්නේ කාපු නිසානේ ඔව් දැන් එහි පරිසරයේ දැන් මේ වෙලාවේ හරි වැඩ නේද දැන් ස්වාමීන් වහන්සේ දන්නවනේ උඹ එහෙ ඉන්නේ දැන් විහියා විතර ඔය තරම තේරුනේ දැන් දන්නේ නැරි දැන් එහි ඉතින් මේ වෙලාවට හොඳටම වැඩ ඉතින් ඉතින් ඒක නිසා කිරලා කන්නම් මම මේදී එතකොට ඔය වෙසක් එකද මේ ධම්මවිසුද්ධියට මම නම් කිව්වට අල්ලන්න එපා. මම මේ නම කියන්නේ දැනගන්න ඒසාන්ත කියලා මුළු මාස ගාන ඉස්සලා ලක්ස්ප්‍රේ ටින් එකතු කරා. ලක්ස්ප්‍රේ පැකට්. පැකට් එකනේ ලක්ස්ප්‍රේ එකේ අර අච්චු ගහපු නැති නිව කාලා තියෙන ඒක කාඩ්බෝඩ් එකක් තියලා මැහුවා. මහල ඒව බීකු කැපුවා. බීකු කපලා ඒව එල්ලෙනවා. ඊට පස්සේ දැන් සුදු කොඩි මාක් කරනවා, අඳිනවා. ඒ සුමානයක් මහන්සි වුණා. ඒ සුමානෙම මම ගබඩාවේ හිටියේ මම ඉල්ල නිල්ලෙන්ද දුන්නා මිසක් මට මේක දෙන්නේ හිඟන්නේකටද පිටින් ආපු පන්සල් ආමර කෙනෙකුටද විසුද්ධාම මට ගාණක් නැහැ. ඒ ඔක්කොම ඉවරුණා බෝධි පූජා තිබ්බ දැන් බෝධි පූජා පවුන රිලා වෙලා සේරම කැඩුවා. ඉවරයි. දැන් මුසුමානක වැඩ. ඊට පස්සේ කියනවා ආයි සුතුම් සුමානට කලිමුත් කලබලයක් නැහැ, දැනුත් කලබලයක් නැහැ. බයන්න මාර සුමානෙත් කලබලයි. රිලාව කැඩුවට පස්සේ හිතත් නරක වෙනවා කියනවා. මංගලදී මේ නිකන් ඉඳලා පින් සිද්ධ වෙනවා. මට ඔබ වහන්සේ වැඩ වහන්සේලා ඔක්කොම කරලා මට පින් දෙනවා. නිකන් හිටියා කියලා. මේ කරදරීමක් නෙවෙයි. කරදීමකුත් නෙවෙයි නැත්නම් ඔබ වහන්සේ කරන නිග්‍රහය ඔබ වහන්සේට ඒක තේරෙනවා. බුදුරජාණන්සේ ළඟ ගිහලා නිස්සද්දව හිටියනම් කොච්චර වටනද? බෙර ගහන්න නැතුව, ගෙජ්ජි හොල්ලන්න නැතුව, පාට කොඩි හොල්ලන්න නැතුව නිස්සද්දව හිටියනම් තුන්වී භාවයෙන් අනේ මගේ මේ චිත්තක්ෂණ බුදුහාමර පූජා වේවා. බුදුහාමර පිළිගන්න කැමති මගේ දරුවා කියලා. මුඛා නටන්න ආවත්. ඔය උලිහිලි පාන්න ගියත් නටන ගීත ගායනයක මාව පුදන්නෝ නෙවෙයි කියලා බුදුරජාණන්සේ මතක් කරේ. ඒක ඕනේ නැටුවට කමන්නේ සාහිත්‍ය තියෙනවා අපි කියවයි කියලා හරියන්නේ නැහැ. ඒකත් ඒක දිහා අපි හොඳයි කියන්න යන්නත් එපා නරකයි කියන්න යන්නත් එපා. කියන්න අපිට අයිතියක් නැහැ නේද? මොකද අපේ ලෝකේ තියෙන්නේ ඌට උඩ කිඩි බඳින ලෝකයක් නෙවෙයි. ඉතින් ඒ නිසා අපි කොන් වෙනවා. අපි කියන්නේ කොන් වේවට හුදේකලාව කියලා. අපි වෙන නමක් දාන්න. ඒ නිසා පුළුවන් තරම් කියන නැද්දකින් කියලා කියලා ගහලා විසි කරපම්මාව. නෑ නෑ. සෝමත් හඳුරෝ කියලා තියෙනවා මේ ස්වාමීන් වහන්සේ ගැන අරන් කියන්නේ හාමුදුරුවෝ අන්න භාවනාව තියෙන ජීවිතේයි හරියට අල්ලගන්න කියලා. මම දන්නවා හාමුදුරුවෝ කවුද කියලා. ඔව්. මොකද මේ ජනතා මේ මේ රණ රට වෙනුවෙන් සටනට වැද දිවිදුන් රණ විරුලකුගේ අවසන් කමයට යන මහා ජනතා පාදුවිල්ලේ සලි වෙලි මියදී මිය යන්නේ. මගේ පරම පැතුම එයයි. භාවනා කරලා දිනුනෙන් හදව මිනිස්සෙක්ගේ මර මිනිය ගෙනියන පාරේ යන මිනිස්සුන්ගේ කකුලට තැල්ල පොඩි වෙන එක හොඳයි. ඔය රට කෝලම් වලට වැඩිය. ඒක මෙහෙ Nissan වලට නාව නම් මාත් දැනගෙන හිටියේ නෑ. දැන් ඒක පාඩම. ඒක ලොකු පාඩමක් මොකද නැත්තම් අපි හිතහාටියේ මේ රට කලබපු තරමට බුද්ධ ආගම කියලා. ඒක ඉතින් ආගම නම් තියෙනවා. නමුත් බුදුහාමුදුරු කිව්වේ ඔක නෙමෙයි පුළුවන් තරම් නිස්සද්ද වෑන් සන්තෝ පනීතෝ පඬිතෝ නිපුණෝ අත්තක් අතක්කාවචරෝ කුසලතාවය ඇති කරගන්නේ සාන්ත වේයන් සීතල වේයන් මේ පඬිත වේදිනිය දන්න නටල හොයන්න බෑ. නටල හොයපු ගමන් අහුවෙන්නේ පද ගහන කට්ටියත් එක්ක උරුට්ටුව විතරයි. ඒක දැන් කොට ගන්න බෑ කියන්නෙත් නෑ මම. සංස්ථාව කවදා හරි තීරුම් ගන්නවා. අපි ඉන්නේ එතන. අපි අපි අපේ වද කියන තරම් නිස්සද්ද බාහිරකට ඔප්පු කරලා පෙන්නන්න බල කොච්චර නැටුවත් අන්තිමට මේ පැත්තට හැරෙන්න වෙනවා. අපි එදාට නායකත්ව දෙන්න බෑ කියන්නෙත් නෑ. නැත්තම් අරම කියන්නේ නෑ. මෙතන ඒ කතාව කිව්වේ ඒක දන්න හින්දානේ. මේක අහගන්න මෙතන තියෙන්නේ කියලා කියන්න තරම් ඒක නැත්තම් එහෙම කියන්නේ රෝමන්ස් කියන්නේ එච්චරම පඬිදෙන්නේ. කොමාරියේ ඥාන අවශ්‍ය. චරිත ඝාතනයකට යනවා ඒ නිසා මම නම් වරන් කියන්නේ නැහැ. නම් වරන් කියන්නේ නැතුව පොදුවේ මතක් කරමු ගෞරව කළ යුතු උතුම්ම පුද්ගලයා අරුවචන් වහන්සේ උන්වහන්සේට ගෞරව කරනවා නම් ඔක්කොට මේ කටයුත්ත සිද්ධ වෙනවා උන්වහන්සේට ගෞරව කරන එකම දේ නිසද්ද භාවය අරියව තුන්නී භාවෝ ධම්මීවා කතා ඉතින් ඒක ඕන කෙනෙකුට කරතයි උසරසද දැන් සතු දැන් මේ බණක් අහනකොට එහෙම සායන්නහද සතිමත් වෙන්නේ කොහොමද ඒ කියන්නේ මයින්ඩ් ටු මයින්ඩ් කනෙක්ෂන් එකක් කරනවා ටෙලිපැතික් කනෙක්ෂන් එක. මේ වචන වලටවත් ව්‍යාකරණ වලට මොනවත් නෙවෙයි. අත්තෝ විනාතෝ සරණං අවෝච න ව්‍යංජනං ලෝක හිතාම වේසි මහේසි තස්මා අකත්වා රතිමක්කරේසු අත්තෝ නිසින්නේය සතිමුති මතින් කියලා බුද්ධඝෝසාචරණ සඳහන් කරලා තියෙනවා. ඉදිරිපත් කරන දේ භාෂාව ස්වරූපේ නෙවෙයි අර්ථයයි වැදගත් වෙන්නේ. මේ ව්‍යාකරණ භාෂා රටාවල් අක්ෂර නෙවෙයි වැදගත් වෙන්නේ. අර්ථයෙන් අර්ථයට සම්බන්ධ වෙන්න කියනවා මයින්ඩ් ටු මයින්ඩ් කනෙක්ෂන් කියලා. ඒක මයින්ඩ් ටු මයින්ඩ් ට්‍රාන්ස්ෆියුෂන් එකක් කියලා කියනවා. ਸਰවඥාන්සේගේ ධර්මයේ අල්ලපු එකම කෙනා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ විතරයි කියනවා. ඒකත් ਸਰවඥාන්සේගේ මහායාන කතාවක්. ਸਰවඥාන්සේ හොඳට ඉර නැගගෙන ඉන වෙලාවක වාඩි වෙලා ගහක් වල භාවනා කරනකොට කාශ්‍යප මහ රහතන් වහන්සේ වඩිනවා වන්දනා කරනවා. යනවා ਸਰවඥාන්සේ භාවනා කරනවා. උන්වහන්සේත් කරන දේ නිස්සද්දව ළඟ තියෙන ගහක් මුල භාවනා කරනවා. ඒක ਸਰවඥාන්සේ අර බලනකොට ගෝලයේ ඇවිල්ලා ෆුල් සමාධියක. ඒ සරුවචනසේ සතුටක් ඇති වෙනවා. එතකොටම මහා කාශ්‍යප මහතනසේට හැරෙනවා සමාධිය. ඒතර බුදුහන්සේ වෙච්ච මලක් අරගෙන මලදියා බලලා hina වෙලා ඒ hina මොනෙම කාශ්‍යප මහතනසේ දිහා බැලුවා. එතකොටලු ධර්මේ මාරුනේ. කියනවා ධර්මයේ තියෙන්නේ වචන වලවත් නෙවෙයි මනසෙන් මනසට. ඉතින් ඒක මේ pāli භාෂාවේ වැඩියෙන් තියෙනවා කියලා අටුවාචාන් වහන්සේ කියනවා. දේව භාෂාවක් වගේ කියලා. ඒ නිසා ඒක වෙන්නේ ලෑස්ති වෙච්ච එකන බණ අහන කෙනාගේ ප්‍රිපෙයාර්ඩ්නස් එකෙන් තමයි. ඒ කියන්නේ උකහා ගන්න ශක්තිය තියෙනවා. උකහා ගන්න ශක්තිය තැනෙන් තැනට වෙනස්. දැන් අපි අමරදේව සින්දුවක් අහන සමාහට අපි ඒකට නතු වෙන වෙලාවක් එනවනේ. නතුනාට පස්සේ මේ මූඩ් එකයි මේ මූඩ් එකයි <clears throat> එකම ভাইබ්‍රේෂන් එකට එනවනේ. මියුසික් එකක් කරනකොටත් ඒක වෙනවා. අන්න එතනදී තමයි මයින්ඩ් ටු මයින්ඩ් ට්‍රාන්සිෂන් එකක් වෙන්නේ. ඒ අතරමැද අනෙක් කට්ටිය පදපරම කියන කට්ටිය වචන වලින් අල්ලනවා. කට්ටිය පදපරම කියලා කියන්නේ පදේ තමයි අල්ලන්නේ. ව්‍යාකරණ වලින් අල්ලන ඒව ගලප ගලපා මේ ක්‍රියාපදයක් ආවොත් ඒක ඒක ඒක වචන වර්තමාන මොනවද කියන පහක් තියෙනවා. අන්න හරි. ලිංග ඒව හොය හොයා කියන හරියට මේ වාක්‍ය හරි කිය. මේ අර්ථය මොකක්ද යට වැදගත් නැහැ. අනිත් එක නදන ව්‍යාකරණ මොනවත් නැහැ. මම හැරනකොට දන්න මම කියන්න දන්න මේකයි. ඒකයි කියන්නේ මේ මහා මේ කෝලිත පරිබ්‍රාජක කියනවා කොණ්ඩඤ්ඤ හැමරට ඔබ වහන්සේ තරුණ වුණාට අලුත් පැනුණාට කමන්නේ ඔබ වහන්සේ කියන්න මම දහසක් නැයින් තේරුම් ගන්නම් කියලා. කියන්නේ උකහා ගන්න එක නා බ්ලොටින් පේපර් එක වගේ වැටෙන එක පස්කාලා අල්ලනවා. ඒක හොඳ නරක නැහැ. ඒක හොඳ නරක නැහැ ඊට පස්සේ වැටෙන දේෙන් කොයි එකද මේ නෛර්යානික කොයි දෙනක නෛර්යානික නැත්ති කියලා නැචරල් සිලෙක්ෂන් එක දේශකයේ ඇතේ නැහැ. හොඳ දේ තොරගන්නවා කියන එක ශ්‍රාවකයා ඇතේ තියෙනවා. ශ්‍රාවකයාගේ තුල පව් ගෙවිලා තියෙනවා. කර්ම ශක්ති ගෙවිලා මල උඩට ඇවිල්ලා තියෙනවනේ එතකොට ඉර පායනකොට පිපෙනවා. ඉරට බෑ මල පුප්පන්න. මලට බෑ ඉර විලිය ලබන්න වතුර යට ඉඳදී. එයා උඩට ඇවිල්ලා ලෑස්තිලා ඉන්න ඕනේ. ඉතින් ඒ ඒක මේ ධාමත්ම කලාතුරක වෙන දෙයක් කියනවා. ධර්මයේ සංක්‍රාන්තිය. කෙනෙක්ගෙන් කෙනෙකුට මනසින් මනසට යන්නේ ඒ නිසා මේක පට වියාපෝ තේජෝ වායෝ වල නෑ. කාලේ නෑ, දේශේ නෑ. ඒ කාලේ සාදේශෙන් එහා පැත්තට ගිය ආර්යයන් වහන්සේලාගේ වෙනමම network එකක යන්නේ ඒක. ඉතින් අපි කරන්නේ Brahmacharya රකිමින් ඒ network එකට සම්බන්ධ වෙන්න හදනවා. උන්වහන්සේලා කරපු විදිහට කරලා. ඉතින් හරි කී වෙලාවේ හරියට බල සම්ප්‍රේෂණය සිද්ධ වෙන්නේ බල රේඛාව හරි ගිය වෙලාව විතරයි. බල රේඛාව නැහෙනේ එක එක කැපි කැපි මේ වැරන්ටේර එක තමයි තියෙන්නේ. ඒක ඒක තමයි අපි ඔය දකින ෆ්‍රික්ෂන් එක. අපි දකින දුක්ඛ සත්‍යය. අසහනය කියලා කියන්නේ බල රේඛාව සම්ප්‍රේෂණය වෙලා නැහැ. සංක්‍රාන්ත වෙලා නැහැ. ඒකෝට බල සම්ප්‍රේෂණයක් වෙන්නේ නැහැ. ඒකට මේ බලේ ක්‍රියාත්මක වෙන්නේ මේ අතරමැද කපන්න. අතරමැද ෆ්‍රික්ෂන් එකක් ඇති කරන්න. විච්ච වෙලාවේ කියන්නේ මේ ඇවිල්ලා ඇවිල්ලා හරියට බලේ සම්ප්‍රේ බල රේඛා හරිය වෙලාවේ මමෙක් නැහැ. ඒක න්‍යාය ධර්මයකට සිද්ධ වෙන්නේ. ඉතින් අපිට තියෙන එකට හේතු කාරණා සපයලා දීලා ඒකට තැදී පැහැදී ඉඳගෙන සිටීම පවා දෙවියන් පුතුම් වඳින දණක් කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඇඩ ගැහෙන එක පාවා. ඒ කියන්නේ හරියට ලොකු වෙන්න ඉස්සලා පොඩි ළමයි අම්ල තාත්තගේ හපත්තු සරප ඇඳගෙන සාරිය ඇඳගෙන සෙල්ලම් බැත්තු යන්නේ. මේ ලොකු ඉච්චාම කරන සෙල්ලම ඉච්චත අපි මේ කරන වැඩේ ළමා සෙල්ලමක්. මේ අලකරු ලිංගයක් හදාන. ඔබ තාත්තා වයන්, ඔබ මල්ලි වයන්, ඔබ අයියා වයන්, මම අමුත්ත වෙන්නම් කියලා මේ අපි මේ සෙල්ලමක් ගෙනියන්නේ. ඒකත් වටිනවලු. යන්න ඕන තැන හැබැයි දැනගන්න ඕන. මෙන්න මෙතෙන්ට යන්නේ කියලා. ඒක හරිම අසාධාරණයි යතින් බලනකොට. දන්නේ කාට විතරයි හම්බ වෙන්නේ. හෙව්වට හම්බ වෙන්නේ නැහැ. අවසරයි ස්වාමීන් වහන්සේ. එන්න කලින් සතිය කියන්නේ මොකක්ද කියලා දැනන් හිටියේ නැහැ. ආවේ සාමාන්‍ය ජීවිතයේ වෙච්ච එක එක මේ ආසාව කඩවීම කලකිරීම ආදී තුලින් මේ මේ ධර්මයේ ධර්මයේ අවබෝධ කරගෙන උත්සාහ කරන එක ඒක ප්‍රායෝගිකද නැද්ද? මම ඔයාගෙන් ඕත් ඔයා මොකද කියන්නේ? ඒක ඒ තමයි මාත්තා. දැන් මොකද ප්‍රායෝගික වගේ හිතනවද ඒ තිබුණ අබැග්ගල යොදන්නක හිත තියෙන්නේ නැත්නම් හිත පායන ඉරක අරුණ දකින්නවද? මොකද හිතේ? නෑ ඉඳ කලින් හිතන්නේ ස්වාමීන් වහන්සේ භාවනා කියන්නේ ඉඳ ඇත්තේ කියන්නේ ඉන්න එක විතරයි කියන්නේ. ඔව්. දැන් අහුවාම දැන් හරි එතකොට ඒක තේරෙන්නේ Tamanට පාර හරි ගියා කියලාද ඉරේලිය නගින්න ඉස්සලා අරුණාක වගේ වැටෙන ගතියක්ද එහෙම නැත්නම් තාමත් අංජබජල්ද එන්න එන්න තව අවුලෙන් අවුලද අවුල් වෙනවා ඒ එක බඩියක් එක උඩට ආවා කියලා හිතෙනවා ඒකට උත්තරේදී ඔය අහන ප්‍රශ්නට උත්තරේ ඉච්චරයි එක සැරේට එක පඩියයි එතන ගියාට පස්සේ වැඩි ප්‍රදේශයක් පේනවා තව පඩියකුත් පෙනේ වටපිට බලනවා ඒකට නගින්නේ මම ධම්මරජාමරෝ විස්තුනේ කුටි හිටියේ ඉතින් පාන්දර වන්දනාවට එන්නත් ඕනේ. එන බව පෙන්වන්නත් ඕනේ මේ ආයතේ එනවා. එළ යන්න ගියාම අලිම කරදරයිලු. ඉතින් එක කකුලයි දිහාලු බලන්න. එක පඩියක් තියලා හිත කල්පනා කරනවා. ආයතනයක් තව පඩියක් තියලා ගිහලා බලන්න උඩට ගිහිල්ලා. මෙච්චර යන්න තියෙනවා මම දැන් ඉන්නේ 22 කුටිය ගාවේ ඌව බෑ. ඒක පඩියයි තියන්නේ. ඒක බල බල යන්න ගියාම අන්තිමට උඩට ගිහිල්ලා. ඉතින් ඒක යන්නේ විවේකීවනේ යන්නේ. අපි මේ මුළු ප්‍රතිපදාවම ටෙලස්කෝප් කරලා එක දවසින් එක පෙත්තෙන් එක පරියන්කෙන් ගන්න හදනවා. ඒක තමයි පුත්තජනය කියන්නේ. ඒක සාධාරණ නැත වෙන්නේ නෑනේ. දැන් අපිට තියෙන එක පඩියයි කියවනම් එයිද? මේ දවස් 7-8ක් හිටියට තියෙන දකින්න පුළුවන් එක පඩියයි කියලා. අයියෝ. වෙනින් ඇල්ලතර පුණට දෙන කැඳ ටිකක් හොඳයි. කැඳ වලට එන රසම් තිබ්බනම් හොඳයි. රසම වලට චිකන් සුප් පැත්තේ වුණා හොඳයි කියලා හිතෙන්නේ. මේ ආපම ඇල්ලතර තමයි දෙන්නේ. ඔය සායනා මේක වැටේනවා. මේ ඒත්තර දැන් උගත්තර ගත කරපු ජීවිතෙත් එක්ක උඩින් තියෙන එක යට හිතට කාවන්න ගන්නේ කොහොමද කියන්නේ? මේ බොහෝ ටිකක් කල ඉන්න ඕනේ. ඒ කියන්නේ හැබැයි මිදිගෙඩියක් වෙලිච්ච මිදිගෙඩියක් වතුරට දාපු ගමන් පිපෙන්නේ නැහැ. හැබැයි ඇතුලේ තියෙන සාන්ද්‍රණය වැඩි නම් වතුර ඇදලා ඇදලා ප්ලම්ප්. ඒක මේ ppm ppm කියවට හරියන්නේ නැහැ. වතුර රත් කරාට හරියන්නේ නැහැ. ඒකට මිදිගෙඩිය රස නැහැ. දාලා බලන්න හිටපන්. ආරයි අවශ්‍යතාවය දීලා වෙලා ඉතින් ටයිම් ඇස්පෙක්ට් කියලා කියන ඉදියා කාලයට ඉඩ දෙන්න. එතකොට ඒ කාලයෙන් තමයි මේ වැඩේ කරන්නේ. දැනුමෙන්වත් ශ්‍රද්ධාවෙන්වත් නෙවෙයි. ශ්‍රද්ධාව තියෙන්නේ මේක බලන්න ඉවසන ඉන්න පුළුවන්කම. මේක වැඩේ යනවා. ආවට පරිසරයත් හොඳයි. ඒක දීලා ඒක ඉවසන්න නිවන් දකි කියලා කියන්නේ. අපි ප්‍රතිඵල බලාපොරොත්තු වෙන හැම වෙලාවෙම ওই ක්‍රියාවලිය අවුල් වෙනවා. දාන බලන්න හිටපන්. ඉතින් කොච්චර සද්දාහක් ටොං ගන්න ඉන්නේ ඕන කරන්නේ. ගැහුවත් බැන්නත් හිටපන් කියලා කියනවා. පයින් ගැහුවත් වැඳලා කියන්න කියනවා. අනේ මං ගමන් කරදරයක් වුණත් මට ඉන්න දෙන්න මට මෙතන වැඩෙනවා. වැඩෙන්නේ නැහනේ රෑ හඳේ යන්න කියලා තියෙනවා. නොකිය කියලා ප්‍රශ්න නැහැ. වැඩෙන්නේ නැහනේ. මේ මෙතන මේ අවුලක් නම් තියෙන්නේ. කෙනාව ප්‍රශ්නත් වැඩනවනම් ඛණ්ඩ බොණ්ඩ ටික දුන්නනම් කියලා යන්නේ කියලා තියෙනවා. ඛණ්ඩ බොණ්ඩත් නැතුව විදුණා රෑ හඳේ යන්නේ කියලා තියෙනවා කියන්න ඕනේ. මොකද කටුකේකට ගිහිල්ලා තියෙන්නේ. මා අපායකට ගිහිල්ලා තියෙන්නේ. වැඩෙනවනම් පයින් ගැහුවත් ගහලා පහ ගන්න කිව්වත් අනේ සමා වෙන්න මම එලිපත් හැරි මට ඉන්න දෙන්න කියලා ඉන්නේ කියලා. වැඩ ඒ වැටෙන්නේ ගහන එකට නෙවෙයි. ගුටි කන එකට තමයි වැටෙන්නේ. මේක මේ වැඩිමක් වෙනවද කියලා. ඒ මුල තමයි ගේන්නේ ගේනින් ද කොමෙන්ට් හරිම මාරි. painfully slow. ඒක හිමීට රහසෙන්තර වේගය වැඩි කරලා වැඩි කරලා ගිහලා හිමීට උස්සනකොට මුළු එන්ජින් පවර් එකම දෙන්න එපා. එතන තමයි අමාරුම තැන. ඒ උස්සන වෙලාව තමයි දෙද්දරන ආගිරි ගන්නවා කලුදුන් දාගෙන ඉන්නවා ආයෙ නතර කරන්න බෑ දැන්. ඊට පස්සේ ආයෙ බෑවොත් මොකද වෙන්නේ? අපි කරන්නේ ඒක එච්චර අමාරුම උස්සලා අඟලක් විතර ආයෙ චෙක් කරලා බලනවා. නට් ඇන් බෝල්ස් හරිද කියලා. ඒ වෙලාවේ කම්මෝ ගෝචිකාගෝ ආයෙ රන් හේක ඉවරයි. කෙලවරේ ඉන්නේ. උස්සන උස්සපන් නෑනේ. එන ඉවරයි. ප්‍රධානම ගැටලුව තමයි දැන් කියනෙව අර කලයක් අනිත් පැත්ත හරලා වතුර නමනවා වගේ ඒ ස්වරූපයක් තමයි තියෙන්නේ. ඉතින් ඒක හොඳ ආදු සාදු සාදු. අනේ නඩු ගන්න කලේ මොනේ නමලා තියෙන කියලා දන්නවනේ එච්චරයි. ඒ කවිය ලියලා තිබ්බ මට මතක නෑ නේද ඉන්නේ දැන් පාඩමට 10 25 හැමදෝ ලියලා දුන්නා මේ මොනේ කලයක් නැමුවත් මේ 60 60 පැයකින් බැලුවත් මේ ධර්මයෙන් පෙඟුවත් අසත්පුරුෂයාට වැඩක් වෙන්නේ නෑ කාලේ ගිහපුවම තේරෙනවා කාලේ යනි පැත්තට ගිහුවා වතුර පොඩ්ඩක් කරේ ඉරවිලා කියලා. ඒ කියන්නේ කලේ ඇලවෙලා තියෙනවා. අර විශේෂම වතුර ගිහිල්ලා අර අඩියට එකතු වෙනවා. ඒක නිසා ඒ වයිදී මනින්ද ගිරන්න යන්න එපා. ඒ කවි කොහෙන් හරි ආය හොයා ගන්න ඕනේ. මම ඔක්කොම කවි මේ පොතක ලියනවා. ගීගතිය වුණාරේ මැරුවා. ගීගතිය වුණාරේ මැරුවා. ඒක එක එක කටපාඩම් කරගන්න නැත්නම් අපරාධේ. දැන්ද ප්‍රේමේ තරම් ඒවත් තියෙනවා. කරදර පොඩි බැඳ. කොහේරි මම ඊට පෙරද හම්බුණා මට ඒ ටික ඔක්කොම එකතු කරාවා. මේ කවි කලයක් දී අග පීල්ලක් පීල්ලක්කට කලයක් මුණින් නැමුවත් 60 පැයකින් බැලුවත් පිරෙන්නේ නැහැ. ඒ වගේම අසත් ධර්මයෙන් ධර්මයෙන් වෙලුවත් අසත් පුරුෂයාට ඇති වැඩක් නැහැ. උගේ ගතිය ඌනාරි මැරුවත්. ඉතින් එහෙම ගතියකුත් වෙන හැබැයි අතරමැද මොකද්ද මොකද්ද පෙඟීමකුත් වෙනවා. එන්ජා හකන්නේ. අපි මේ කොච්චර කෑ ගැහුවත් බැන්නත් ආකන දෙවි බමුණට බුදුරජාණන් කියන තෝ වගේ මෝඩේකට ඌව තේරෙන්නේ නැහැ යකෝ. තෝ මිත්‍යා දෘෂ්ටිකය කියලා බනින්නේ. ඌවට එතෙන්ට යනකොට ඇඹල ඇවිල්ලා තියෙන්නේ. උට දෙයක් අනින්න ඕනේ වෙලාවේ. ඇනලිවල ඊගාව ටික දුන්නාට පස්සේ දැන් අන්තිම වලට බමුණ උඩ පැනගෙන වැඳගෙන ඉතින් අර අර අනිත් පැත්තට ගිය ප්‍රමාණයට තමයි රසේ වැටෙන්නේ. ඒ වෙලාවේදී අනුකම්පා විරහිතව අනින්න ඕනේ වැලමිටෙන් මනින්න ඕනේ නහයට. යක්කාරා ඊට පස්සේ ඌ කරා. බැරි එක බැන බැන යනවා. මොනෝ කරන්නේ? වරුවචනාසෙත් ඒක වෙනම ට්‍රැක් එකකදී ඉතින් මේ මෙහෙම මේ වගේ එකකට හිත පහළ වුණා කියන්නේ ඒක ඉතින් ඇත්තටම මේ සද්දාවක් ඇති වෙලාද ඒක උඹේ දක්ෂකමද මගේ දක්ෂකමද මම හිතන්නේ මගේ කියලා අර ඉතින් ඇබලිෂන් එකේ බමුණා වගේ මාත් කියලා ඈ බමුණාගේ වාස්තිය කරනවා. ඔක්කොම බමුණ තමයි. අපි ඔක්කොම බුදුහාමුදුර ළඟට යන්නේ අපිත් කැත්ත පොල්ල අරගෙන තමයි. බුදුහාමුදුරත් අරින්නේ ෆයිට් එකක් දෙනවා. ඉතින් ඒතකොට තමයි තේරෙන්නේ මේක උපයන්න ඕන එකක්. gediya පිටින් කාටවත් අනුකම්පාවෙන් අනේ පුතේ මේ ගණින් කරට බෑ. උපයන්න ඕනේ. ඉතින් තියෙනවා පුදුමාකාර උපයගත්තට පස්සේ ඒ මගේ කියන්න හිතෙනවා. ඒ බුදුරජාණන්සේගේ ධර්මය මගේ කියන්න හිතෙනවා. ඒක තමයි බුදුරජාණන්සේ එයාට නායකත්වයේ ඔක්කොම දීලා තමයි පිරුණම් පාන්නේ. එයා ඊට පස්සේ මගේ කියන්නේ. එතකොට එයා පිටිච්ච ගතියක් එනවා. බුදුහාමරගේ අනුකම්පාවෙන් කියන වචනයක් ඔය කියන්න දෙන්නේ. ඒක වෙයි කාර්යය. නම් බුදුහාමගේ මේක එහෙනම් රාහුල් කුමාරට දෙන්න තිබුණානේ. උඹ උපේපා. හම්බ කරන කාපා. කද්දාකවත් දෙන්න එපා. ආදරය කරන කෙනෙකුට හම්බ කරපු දෙයක්. විනාශයි එක එකට වෛර කරනවාමයි. ඌට කියන්න මෙන්න ක්‍රමේ ආත් කෙරුවේ මම ඔබට ඕන අඩුපාඩු දෙයක් ආවුද ටිකක් කුලියට ගනින් හැබැයි ආවුද ගෙවපන් අපතේ. හම්බ කරන කාපා. අද්ද දෙමාපිය විතර අමන જાතියක් ඇත්තේ නැහැ. පුදුමාකාර විදිහට දරුවට ඔක්කොම දෙනවා. ඉවරයි. ඔහුගේ ඔහුගේ ක්‍රියේටිවිටි නැහැ. ඊට පස්සේ එකම දේ කරන දෙමපියන්ට වෛර කරනවා. මොකක්වත් දෙන්නේ නැහැ. තල්ලු කරන්න ඕනේ ගැඹුරු වතුර කරලා. පුළුවන් නම් ගොඩ වලට නැත්තම් මැරියා. අමාරුයි. අමාරුයි මේ කිසිවක් නොදන්න එකෙක් තමයි ගැඹුරු වතුරට තල්ලු කරන්න. කතා කරන්න දන්නේ නැහැ. ලිම්ම දාන්න ඕනේ භක්කාලා. දාලා කුණුවarpෙන් බැන බැන තමයි වැටෙන්නේ. ගොඩ ආවට පස්සේ තේනවා අනේ අම්මා අප්පාවත් දුන්නේ මෙහෙම කෑමක් අපට. මෙහෙම ට්‍රේන් එකක් කියලා. අපි දෙන්න ගන්නේ පොඩි උණ්ඩ දෙන්න ගන්නේ ස්කෝල් දරුවන්ට දෙන්න ගන්නේ. මොකද වෙන්නේ කියලා බලන්න. හොඳයි. අපි එහෙනම් පින්නන බෝධන් වෙමු. ettavataචාදී පින්නන බෝධන් කරමු. ettavataචාදී වශයෙන් ඒ වගේම අනුමෝදන් කරමු. ettavataචනම්මේහි